අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ වැඩමුළුවේ තුන්වෙනි දවසටත් ධර්ම දේශනා සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත්ලා සාදුකාරය පාත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ දස ධම්මා පහතබ්බා දස මිච්ඡත්තාති තී කරුකටීතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විසින් අපි වාගේ විනය ජනතාව බලලා අනාගතය බලලා සුරක්ෂිත කරන්නට ඉදිච්ච ධර්ම කරුණු ටිකක දසුත්තර සූත්‍රය සඳහන් වෙන ධර්ම කරුණු ටිකක මේ දස පහතබ්බ ධර්ම සාකච්ඡා කරමින් ඉන්න වෙලාවක් අපේ මේ ගමනේදී අපිට බොහෝ විට හමු වෙන්න ඉඩ තියෙන හමුනාට පස්සේ හඳුනාගෙන ඒක ප්‍රහාණය කළ යුතුයි. ඒක වළක්වා ගත යුතුයි. හමු නොවීමට හිතන්නත් එපා. හමුනාට පස්සේ ඒක වළක්වා නොගත්තොත් හානි නොවේ කියලා හිතන්නත් එපා. ඉතින් ඒ නිසා ඒකට හොඳම දේ ගමන යන ඉස්සලා කියනවා මේ ගමනේදී මෙහෙම මෙහෙම දේවල් අනතුරුදායක දේවල් වෙන්න ඉඩ තියෙනවා සූදානම් වෙලා යන්න. නිකන් අපි ගමනක් යනකොට ප්‍රථම ආධාර පෙට්ටියක් කරා යනවා වගේ. හදිසියක් වෙන්න පුළුවන්. හැම දිනම දැනගන්න මෙන්න මෙතන ප්‍රතිබන්ධාර පෙට්ටිය තියෙන්නේ අනුතරක් ආවොත් කරුණා කරලා මෙහෙම කරන්න මොකද ගමන් වලදී එහෙම වෙනවා. ඉතින් අයි ඒ වාගේ මිච්ඡත අපි ඇත්තයි කියලා හිතාගන්න වැරදි 10ක් කර තියාගෙන අපි යනවා. ඉතින් ඒ කර 10 ඒ 10 මතුවෙන මතුවෙන වෙලාවේ ඒක දැක හඳුනාගෙන ඒකෙන් අයින් උනේ නැත්තම් අපි මේ අරගෙන අරගෙන කර තියාගෙන යන්නෙම අනමිටියක් වාගේ වැරදි දෙයක් එතකොට හොඳටි අවබෝධ කිරීම අපි ඒ වැරද්ද බදා ගැනීම නිසාම සිද්ධ වෙනවා. වෙන්නේ නැහැ. හොඳේ අවබෝධෙම සිද්ධ වෙන්නේ නැතුව යනවා. ඒකට කාටවත් දොස් කියන්න බෑ. ඒ නිසා මේ තමයි ළඟ තියෙන බර වැරදි දේවල් හලන්න වෙනවා. ඒක ඇඟින් ඇටයක් අයින් කරන්න වගේ. මෙච්චර ආසාවෙන් උපයාසපයා ගන්න ලද්ද එහෙම ආවට ගියාට බිම තියන්නේ අපි. ඉතින් ඒ නිසා අපි අර වැරදි දේවල් කරත්‍ය බාගෙන යෑම නිසාම ලැබෙන්න තියෙන හොඳ දේවල් රාශියක් අපෙන් ඈත් ඒක සාමාන්‍යයෙන් අපි නිස්සාරණවනේ ප්‍රසිද්ධිය කියන්නේ අපි වාගේ මේ වාගේ පිරිසක් ගත්තොත් මේ පිරිස් හිතාගෙන පතාගෙන ආපු විදියට හොඳ නරක දෙක ඉදිරිපත් වුණොත් නරක කැප කරලා ඒ වෙනකොට හොඳ තෝරා ගැනීමේ දක්ෂකමක් තියෙන පිරිසක්. ඒව නැත්තම් වැඩමුළුවකට එන්නේ නැහැ. අටසිල් සමාදා වෙන්නේ නැහැ. මේ විදියට සැදී පැහැදී කටයුතු කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා හොඳ නරක දෙකේ තේරීමක් ඇති. නරක ප්‍රතික්ෂේප කරලා හොඳ තෝරා ගැනීමේ හැකියාව මේ අපි එකතු වෙලා කරපු එකක් තිබේ. තනි තනිව කරලා අපි දැන් එක වාලයක් ඇට එකතු වෙලා තියෙනවා. ඊගා ප්‍රශ්නේ තමයි මේ හොඳ කරගෙන ඉනකොට වඩා හොඳ ලැබෙන වෙලාවේ වඩා හොඳ ගැනීම සඳහා මෙතෙක් හොඳයි හොඳයි කියපු එක පොඩ්ඩක් පැත්තක තියන්න අන්තිම අමාරු. ඒ නිසා අපි හොඳයි කියලා බාරගත් එක කරේ තියෙන තාක්කල් වඩා හොඳට යන්න බෑ. ඒක නිසා අපි වඩා හොඳ නොලැබෙන්න හේතුව අපි හොඳ වෙච්ච එකම තමයි. අපි උපයාසපයා ගන්න ලද හොඳ අපිට බහා තබන්න බෑ. මිච්ඡර අමාරුවෙන් නරක අතහැරලා ගත්ත හොඳ ඒක බිම තියන්න බෑ. ඒක මේ අම්මා අප්පාගෙන් හම්බෙච්ච බූදලේ මං අතේ පච්චයක් කොටාන ඉන්න වගේ තියාගෙන ඉන්නේ සූර්යයක් බැඳගෙන වගේ තියාගෙන ඒක බිම තියන්න බෑ. ඒ නිසා වඩා හොඳ ලැබෙන්නේ නැහැ. වඩා හොඳ ලැබෙන්නේ නැත්තේ අපි හොඳ නිසා. ඒ නිසා අපිට පුළුවන් ද වඩා හොඳ ඉදිරියේ මේ හොඳ ටිකක් බිම තියන්නේ. ඒ අතින්නම් අන්තිම දුර්වලයි. හොඳ නරක දෙක තේරීමේ දක්ෂකම වගේම මේ කියන්නේ මේක බරපතල දුර්වලකමක් නෙවෙයි. මොකද ඒක මනුස්ස ළඟ තියෙන එකක්. අපි යමක් මේ ජීවිතය හම්බ කරා නම් ඒ ටිකෙන් විතරයි දුක එන්නේ අපිට. උක පැත්තක දාපන් කිව්වහම කාටද පුළුවන් මෙච්චර මහන්සිලා හම්බ කරගත්ත දේ අතාරින්න. හැබැයි මරණ මොහොතේදී කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අතාරින්න වෙනවා. එතකොට ව්‍යසනයක්. එතකොට මරණය කියන්නේ අභාග්‍ය සම්පන්න දෙයක්. අවමංගල්‍යයක්. නමුත් අපි මෙතනදී කිව්වොත් ওই මරණයේ වෙන නිසා ওই ආදරෙන් අල්ලගෙන ඉන්න තියෙන දේවල් පොඩ පැත්තක තියපන් කියලා කැමති නැහැ. තියෙන දේවල් නම් පැත්තක තියයි. හැබැයි මේ හොඳ නරක කියලා අපි අල්ලගෙන ඉන්න දේ, රුචි අරුචි කියලා අල්ලගෙන තියෙන දේ, හරි වැරදි කියලා අල්ලගෙන තියෙන දේ, ඒ හොඳයි කියපු ටික රුචිය, ඒ අනුස්සවෙ බිම තියන්න නම් පෙති පෙති කපන්න වෙයි. අඟලේ අඟලේ පෙති ගැහුවත් අර මම හොඳයි මම රුචි මම මනාපයි කියපු දේ බිම තියන්න කැමති නැහැ. ඉතින් අන්න ඒකට යුත්තත් එක්ක බලනකොට මේ සතියේ ආරම්භක සතියේ එnde end ඉදිරියට යනකොට අපිට අර සාමාන්‍ය දේවල් ගොඩක් අතාරින්න වෙනවා. ඒවා නරක නිසා නෙවෙයි අතාරින්නේ. හොඳ නිසා. ඇයි හොඳ නේනම් අතාරින්නේ? ඊට වඩා හොඳක් වෙනුයි. ඊට වඩා හොඳක් වෙනුයි. එතනදී බැලුවොත් නම් අන්ද ගොළු බීරි වාගේ. පිරිස දිහා බලනකොට මේ හොඳ වඩා හොඳ තිබියදී තාම හොඳ අල්ලගෙන ඉන්න හැටිත් අර වඩා හොඳ බාර නොගන්න දිහාත් බලනකොට අන්ධ බතියක් පේන තියෙනවා. ගොළු ගතියක් පේන තියෙනවා. බීරි ගතියක් පේන තියෙනවා. ඉතින් අර අන්ධකම ගොළු ගතිය බීරිකම යන්න කන රත් වෙන්න දෙකක් ගහන්න ඕනේ. ඒකට අහනවා මෙච්චර හොඳ වෙලත් මොකද ස්වාමීන් වහන්සේ ගහන්නේ? ගහන්නේ මෙච්චර වඩා හොඳක් තියෙදි මේ පොට්ටේ වාගේ බීරෝ වාගේ බලන්නේ වඩා හොඳ දෙයට යන්න ඕනේ. මං කියන්නේ ගහන්න හොඳ නෑ. ඉතින් මං කියන්නේ නිකන් මං ඔය කියන්නේ ඇති එහෙම තමයි. ඉතින් ඒකෙදි මේ මිච්ඡා සතිය කියන එක අපි මේව දාගෙන තියාගෙන ඉන්න සතියේ මේ මිච්ඡා කොට සතහරිනකොට පුදුම ඇඟිය අමාරුවක් තියෙනවා. පුදුමාකාර බලාපොරොත්තු නැති තත්යක් එනවා. පුදුමාකාර අසරණ ගතියක්, තනි ගතියක්, පාළු ගතියක් යෝගාවචරයට එන්න පටන් ගන්නවා. ඉතින් මේ යෝගාවචරයට ඒ දේ ඒ තාසරණ ගතිය, තනි ගතිය, පාළු ගතිය එද්දිම ටිකටෝ සද්ධාහ පාත්තගෙන යන්න පුළුවන් නම් කොච්චර සතිය මිච්ඡා වුණත් සම්මා වුණත් සීලේ ප්‍රශ්නයක් නැහැ මම සීලේ කඩා ගන්නෑ මම සද්ධාව කඩා ගන්නෑ සතිය දිනු කර කර දිනු කර කර වඩා හොඳ දෙයකින් ප්‍රතිස්ථාපනය කරගෙන කරගෙන යන්න ඕන කියනකොට අපි ඒකට කියන්නේ අපේ ධර්ම ගෞරවය කියලා. සත්‍ය හොඳයි තමයි. ඊට වඩා හොඳ එකක් තියෙනවනම් මේක පැත්තක තියලා ඒකට අපි අප වෙන්න ඕනේ කැප වෙන්න ඕනේ. ඒතකොට හොම්බකට රිවර්ට් වෙනවා, දත් ගලවලා යනවා, අතපය කැඩෙනවා, හන්දි හන්දි රුදා එනවා පුදුමාකාර දේවල් වගේක් කරනවා. ඉතින් ඒ විදිහට මේක සුද්ධ කරන ඉදිරියට යන්න මේ පෙරහැරට එකතු වෙන ඔක්කොම ඉන්නේ ඒ වෙලාව වෙනකොට. උග දෙනෙක් මගදී හැලෙනවා. මගදී හැලෙන්නේ මේ වාගේ විප්ලවයකට, මේ වාගේ රැඩිකල් වාදී වැඩකට, මේ වගේ තමන්ම උපයා ගන්නාලාද දෙයක් පැත්තකට දාලා තව එකට යනවා කියන එක ඔක්කොටම කරන්න බෑ. හැබැයි මේ පිරිස මේ වෙනකොට එකෙන් ගොඩක් කරලා තියෙන කට්ටියක්. මේ වෙනකටත් සෑහෙන අපකරප කිරීම කරලා ප්‍රියංගෙන් වෙන් වෙලා වස්තු භෝග පැත්තක තියලා මේ කවුරු හරි දැන් බතක් කාලා ඉන්නවයි කියන එක ලොකු කැපකිරීමක්. ඉතින් ඒකෙදී අපි මේ මිච්ඡා සතිය අවබෝධ කරොත් අපි අර ගිය ගමනට ලොකු ආඩම්බරයක් එනවා. තව බදක් ගන්න රාශියක් ලැබෙනවා අපට. විදිහට යන්න පුළුවන් වෙනවා. ඒක නිසා අපි දවස් දෙකක් උත්සාහ කළා මේ සතියේ තියෙන මේ වගේ තිත් අරින හැටි වැංගිරිය අයින් කරගන්න හැටි. අයින් කරලා සතිය එnde එnde සුද්ධ පවිත්‍ර කරගන්න හැටි. ඉතින් ඒක ඒ කියලා දෙනකොට ආරම්භයේදී කියලා දෙන සතිය ඒ බබෙකුට දීර ආහාර කවනවා වගේ උකුලි තියාන කවන කැවිල්ලක් තියෙන. ඉතින් ඒක මුළු තේරවාදේ අධහන පිළිගන්න රටවල් පහම සතිය කියන එක හඳුන්වා දෙන්නේ අටුවාචාරින් වහන්සේලා එකම තාලෙට. අපිලාපන ලක්ෂණ සති කියලා පොලාපයින් ගතිය නැති බව සතිය කියලා ලක්ෂණයකට පෙන්වනවා. ඉතින් ඒකට හරියට මේ ක්‍රම හරියට විදි හරියට උපමා හරියට රූපක පෙන්නලා කියලා දෙනවා මෙන්න මෙහෙමයි සතිය තියෙනකොට ඒ තියෙන බවට ලකුණ මොකද්ද සතිය නැති හිත අරමුණ දිගේ ඔහේ පොළාපයින්නවා ඔහේ පාවෙවි යනවා මිසක එකටවත් කිදා බහින්නේ සතිය තියෙනවා නම් බොහෝ අරමුණු තියේදී Tamanට අවශ්‍ය අරමුණට හිත බසනවා හිත ගිඳා බයින්. ඒක හරියට හොඳට බුරුල් කර පසකට හෙල්ලකින් දමලා ඇන්නොත් හෙල්ල එතන කාගෙන යනවා. හෙල්ල මේ ගලකට ගැහුවා වගේ වැදිලා ලුහුටලා යන්නේ නැහැ. එහෙම යනවනම් හෙල්ලත් මොට වෙනවා සතියත් නැහැ. ඒ නිසා අපිට ඕන කරලා තියෙන සක්මන් කර කර ඉන්නකොට රූප පේනවා, සද්ද ඇහෙනවා, ගන්ධ රස දැනෙන්නේ නැහැ. මට ඕන කරලා තියෙන මේ পায়ට හිත ගන්න නම් නැවත නැවතත් ඒ තමන් සම්මත කරගන්න ලද මූල කර්මස්ථානට අපි එක දවස් සාකච්ඡා කරා වගේ කම්මඨාණයට අරමුණට හිත ගන්න පුළුවන් නම් හිත ගත්තාම ඒ අරමුණ හොඳට කිඳා බහිනවනම් ඒකට පොලාපයින් ගතිය කියලා කියන්නේ පොලා නොපනින ගතිය කිඳා බහින ගතිය කියලා කියනවා. ඉතින් මේ කිඳා බහින ගතිය සහ පොලාපයින් ගතිය දෙක යෝගාවචරය දන්නවනම් මේ බණක් වෙනවා මේක. රබර් බෝලකින් ගලකට දමලා ගැහුවොත් පොළා පනින්නේ කිඳා බහින්නේ රබර් බෝලේ පොළා පයි. නමුත් පස් කොටකට හෙල්ලකින් දමලා ඇන්නොත් හෙල්ල කාගෙන ගිල හිට ගන්න. අන්න ඒ ගතිය සතිය තියෙනවා. ඉතින් ඒක පෙන්නඳ ඒ බුදුමේ පන්දි ස්වාමීන්සේ ලක්ෂණ උපමා කියලා දෙනවා. අපි කැම මේසෙක වාඩි විලා කනකොට පැපොල් කෑල්ලක් හරි එහෙම නැත්නම් පැණිපූල් කෑල්ලක් හරි එහෙම නැත්නම් තැම්බිච්ච අල කෑල්ලක් හරි තියෙනවා පිගානක පුරෝලා. අපි එක කෑල්ලක් ගන්න ගෑරෙප්පෙන් අයින්කොට අපිට වැටහෙනව නම් දැන් ගෑරෙප්පුව මේ අල කෑල්ලේ බෑ. වැදිලා අල කෑල්ල දිගේ බැහැගෙන යනවා කියලා. කාගෙන යනවායි කියලා. ඒක හොඳට අනිනික් කෙනාට තේරෙනවා. ඊට පස්සේ ගෑරෙප්පුව ගන්නකොට අල කෑල්ල දැවටිලා එනවා. අපිට ඒක අර ඈත තියෙන අල කෑල්ලට මෙහෙම තියලා ගෑරෙප්පුවේ ඇදේට මෙහෙම ගානට බස්සන එක පාඩම් පන්තිල උගන්වන්න බෑ. ඉතල දවට ගන්නවා. දවට ගන්න ගානට බස්සනකොට හල කෑලි බහි නැහැටි, පැපොල් කෑලි බහි නැහැටි, පැණිපූල් කෑලි බහි නැහැටි තේරෙනවා. ඊට පස්සේ ගෑරප්ප ගන්නකොට ඇදලා එනවා. යම් හේයකින් මේම අපි දවට ගත්තේ නැත්නම් එන්න නම් නැත්නම් දමර එන්න නම් දෝ අබ් දෙකින්ම දමලා අමෝරලා එන්නට ඉස්ලාමයේදී ඉන්න මනසක හොම්බකට රිවට් වෙයි නැත්නම් අලකැලි ටික විශ්විලා යයි. එකක්වත් පැටලෙන්නේ නැහැ. මෙන්න මේ නිසා අල දීශියක් තියෙනවා. එකයි ගන්න ඕනේ. ඒකට බහිනකොට කොහොමද බහින්නේ? ආන්න ඒකට කියනවා අල කෑලේ දැවටිලා බහිනොයි කියලා. ගෑරෙප්පෙන් ඔක්කොම ටික ගන්න බෑ. හදන්නත් එපා කරන්නත් බෑ. ගෑරෙන් පුළ එක කෑල්ලයි ගන්න. ඉතින් අපේ තියෙන කෑදරකමට ගෑරෙප්පෙන් දාලා ඔක්කොම ගන්න ගියාට ගන්න බෑ. කඩු අපේ ලොකු සංසින්න කාලේ කියනවා දොඩම් ගොඩක් තියෙනවා. අපි ගිහලා මේ බදල ඇල්ලුවාට එක ගෙඩියක්වත් අහුවෙන්නේ නැහැ. අතින් එකක් ගත්තොත් ගන්න පුළුවන්. මේ සංසාරේ කියන්නේ දොඩක් ගොඩක් බදා ගැනීම. අන්තර එකක්වත් අතට හම්බ වෙන්නේ නැහැ. එහෙමනේ අත දාලා එකක් ගන්නවා නම් මං ගන්න මේකයි කියලා. සතියට පුළුවන් අරමුණු කොච්චර ගානක් තියෙද්දි මට අවශ්‍ය අරමුණට අවධානය යොමු කරලා සතිය යොමු කරලා එමෙහිට තද කරනකොට ඒක බහින ගතිය තේරෙනවා. අන්න ඒ ටික මේ දන්න මේ දෙමලේ මේ යෝගාවචරයට කියලා දෙනකොට යෝගාවචරයට තේරුන්නේ නැහැ කියලා කිසි දෝෂයක් නැහැ. මොකද මෙව අපි අම්මලා තාත්තලා කවදාවත් කියලා දෙන්නේ නැහැ. අපි ගියේ ඉස්කෝලේක පන්ති කාමරේ කවදාකවත් උගන්වන්නේ නැහැ. විශ්වවිද්‍යාලයක දේශන ශාලාව කවදාකවත් ඉගෙන ගන්න නැහැ. මේක උගන්වන්නේ බුදුහාමුදුරුවෝ ඒ නිසා ශිෂ්‍යයෝ ඉගෙන ගත්තේ නැත්නම් ගුරුවරයාගේ දෝෂේ. එච්චරයි. දෝ ගුරු ගෝලයාගේ දෝෂයක් නැහැ. ඒ නිසා මේ පඬිස්සංශ කියන මේකට උපමා රූපක අලංකාර දාලා විවිධ ක්‍රම වලින් මේක ශිෂ්‍යයාට ඒත්තු ගන්නනකම් අපි කියලා දෙන්න ඕනේ. එහෙම නැතුව ඒ යෝගාවචරය කියයි මම අවුරුදු 20ක් සතිපට්ඨානෙ වඩලා තියෙනවා. මගේ නියපොතු අංග 6ක් දික් වෙනකම් මම සතිපට්ඨානෙ වඩලා තියෙනවා. කොණ්ඩ බිම ගෑවෙනකම් මම සතිපට්ඨානෙ වඩලා තියෙනවා. බිම ඉඳගෙන ඉන්නකොට ගස්වල මුල් මගේ උඩින් යනකම් මම සතිපට්ඨානෙ වඩලා තිනකොට වඩලා තියෙන්නේ මිච්ඡා සතියක්. මගේ අරමුණ මොකද්ද කියලා දන්නේ නැත්නම් අරමුණට கிඳා බහින්නෙත් නැත්නම් ඒක කියන්නත් බැරි නම් මොකක්වත් බැරිලා නැහැ. ඒ නිසා මේ අරමුණු රාශියක් එන වෙලාවක තමන්ට නික්ලේශී අරමුණට නිර්මල අරමුණට එහෙම නැත්නම් ക്ഷേමයේ ලබලා දෙන අරමුණට හිත බහිනවද නැද්ද කියන එක යෝගාවචරය දැනගන්න අතයි කරනවා විතරක් නෙවෙයි දැනගන්න අතෙක් දැනගන්න විතරක් නෙවෙයි හරියට කියන අතෙක් සති කමඨාන් වාර්තාට කියන අතෙක් යෝගාවචරය තාම සතියේ සුද්ධ කර යුතු තැන් තියෙනවා ඉතින් එතකොට අරමුණට කිදා බහින ගතිය එනකොට විෂය ආභිමුඛ භාව රස. මට අදාළ විෂයට අදාළ අරමුණට අදාළ දෙයට විතරයි මම මුණ දාන්නේ. ගොඩාක් අරමුණු එහෙම මෙහෙන් ඉඟි කරනවා, බිඟි කරනවා, දඟලනවා, නටනවා මගේ හිතට එන්න. ඒ කොච්චර තිබ්බත් මං නිතරම මට හිත සුවසලසන ക്ഷേම වූ අරමුණට මං හිත දාගෙන ඉන්නවා මිසක් අනික් අරමුණකට කතා කරන්න යන්නෙත් නැහැ. නොයේවා කියලා හිතන්නෙත් නැහැ. ඒවෙන් හිත කතර ගන්නෙත් නැහැ. එකක් තියෙනවා. අපි ගෑරෙප්පෙන් එක අලකැලකට හිත බැස්සුවා නම් අරමුණ බැස්සනම් ඒ ගෑරෙප්පු අනික් අර අනික් අලකැලෙත් එක පැටලෙන්නේ නැහැ. ඒක නිසා එක ආරමුණක පිහිට සාධාරය ලැබුවා නම් එක ආරමුණක අරසාව ලැබුණොත් එයාට මුළු ලෝකෙම එන අසහන නැති වෙනවා. ඒක නිසා එයා දන්නවා අරමුණට හිත දාපු ගමන් ලෝකයක් අසහන ලෝකයක් ආතති මට නැති වෙනවා. දැන් අරමුණක මගේ හිත බැඳිලා තියෙනවා. එතකොට මට අවශ්‍ය විෂය මට අවශ්‍ය ගෝචර අරමුණ මට අවශ්‍ය කරන්නා වූ කර්මස්ථානෙට අභිමුඛ වෙලා තියෙනවා. අර වහල පහල මොනවද තිබ්බත් ඒකෙන් එන බාධාව නැති වෙලා යනවා. ඉතින් ඒ බව අරමුණට හිත බහිනකොට අකාලිකවම යෝගාවචරයට තියෙනවා. ආයි කවුරුත් කියලා දෙන්න ඕන නැහැ මේ විභාගේ ලියලා ප්‍රතිඵල එනකන් ඉන්න ඕනේ හරියට කිව්වොත් එහෙම පිටිගියේ හිතක් දැනගෙන නැවත අරමුණට ගත්ත ගමන් අරමුණට හිත බැස්සනම් බහිනවත් එක්කම කල් නොත බාන ඔයවා එදින අනේ නන්නත්තර වෙච්ච අර හිත දැන් ඇවිල්ලා අරමුණේ බැසගත්තා එතකොට මට දැන් ආරසයි පිට ගියා නම් මම අසරණයි අනාතයි එහෙම අසරණ අනාත වෙච්ච හිත දැන් අරමුණේ බැසගත්තා කියලා කියන එක මේ පොඩි දරුවෙක් භාවනා කරත් වැඩිමහල් කෙනෙක් භාවනා කරත් පැවිදි වෙච්ච කෙනෙක් භාවනා කරත් එකමයි. ඒ එතන ඒ පිට ගිය හිත පිට ගිය වේලාවක දැනගෙන එතන ඉඳලා Tamange අරමුණට හිත අරගත්ත ගන්න උත්සාහය සාර්ථක වෙනවත් එක්කම ධර්මයේ තියෙන ಗುಣ හයම කැපිපේනවා. ධර්මයේ තියෙන ಗುಣ හයම සාන්තිත්‍තික අකාලික ඒහිපස්සික ඕපනයික පච්චත්තං වේිතබ්බෝ විඤ්ඤෝහි කියන ಗುಣ හයම කැපී පේනවා සාන්දෘෂ්ටික වශයෙන් පේනවා මගේ හිත නන්නත්තරච්ච එක දැන් ඔන්න ക്ഷേම භූමියට ආවා පෙරපස නොවි අකාලිකෝ ඒ ඉස්සල්ලා ඉස්සල්ලා වරද්දාගත්ත නිසා තමයි අද හරියට අරමුණට ආවේ කියලා ඕපනයික ගතියත් වැටෙනවා ඉතින් ඒක කල්නෝය වැටෙන ගතිය යෝගාවචරය බුදුම උනන්දු කරනවා යෝගාවචර පුදුම විදිහට තිරියම් කරනවා. යෝගාවචර හිතනවා දැන් මං විද්ද විදුපික හටියට එල්ලෙට කියලා වැදුනා කියනකොට සතුටක් ඇති වෙනවා. ඒ නිසා මේ විෂයාභිමුඛ භාව හරියට මට ඕන තැන තමයි ඊයේ ගිල්ල වැදුනේ. මට ඕනේ අරමුණ තමයි හිත වැදුනේ. කියලා ඒ යෝගාවචරයට දැනෙන ඒ ප්‍රීතිය ඒ සිලිලාරයේ තමයි කමඨාන් වාතාවය ලියන්නේ මම සක්මන් කරගෙන ඉන්නකොට මට රූපයක් පේනවා සද්දයක් ඇහුණා ගන්ධක් රසක් පහසක් දැනෙනවා නමුත් මම දැනගෙන ඒක ගැන කනගාටු වෙන්නේ නැහැ. මම ආපහු වරමුණට ආව ආපු ගමන් මට විලුඹ දකුණු විලුඹ බිම තියෙනවා තේරුණා. පොළවේ තද ගතිය වැටුණා කියනකොට ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මොකීටද මූණ දාලා ඉන්නේ. විශ්‍යාභිමුඛ භාව පච්චපට්ඨාන. ඉතින් ඒ සඳහා අටුවාචාන් වහන්සේලා විසින් හදපු එකක් වගේ පෙන්නනවා තිර සංඥා පදට්ඨාන. තිර සංඥා පදට්ඨාන කියන්නේ හිත පිට ගියා. දන්නව පිට ගියයි කියලා. නැවත ඕනේ අරමුණට ගන්න ඕනේ නම් ආරක්ෂක අරමුණට ගන්න ඕනේ නම් නිමිත්තට ගන්න ඕනේ නම් කර්මස්ථානට ගන්න ඕන නම් කර්මස්ථානේ නම් මෙනෙහි කරන්න කියනවා. විදිනකලා නම් වම වම වම දකුණු දකුණු දකුණු කියලා මෙනෙහි කරනකොට අර ගිය අරමුණ ඇවිල්ලා එන්න ඕනේ තැන පිළිබඳව ව්‍යාකුලත්වයක් නැහැ. අන්‍ය විಹಿತ ගතියක් නෑ මෙන්න මේකට එන්න ඕන කියලා ඒකට තිර සංඥා කියලා කියනවා යන්න ඕනේ තැනට පොඩි ඉඟියක් දෙන්න හිතට නැත්තම් මෙයා නන්නත්තර වෙනවා කොහෙද යන්නේ කියලා හරියටම තමන් කලින් යොදාගත්ත මූල කර්මත්තාන්නම හිත යන්නේ ඒක නම මෙනෙහි කිරීම තමයි ඒ තිර සංඥාව කියන එකට කියනවා විතක්ක කියලාත් කියනවා මෙනෙහි කිරීම කියලාත් කියනවා අපි හිතුවොත් අද දවල් සාකච්ඡා කරපු හේවත් එක්ක භවනා කරන යනකොට සක්ම කරන පාට නිකන් නිදිමතක් එනවා එතකොට එල්ලේ නැහැ යන ඒකත් එහාට මෙහාට වැනෙනවා දැන් මම මොකද්ද කරන්න ඕනේ කියලා යෝගාවචරයේ අන්‍ය විಹಿತ වෙනවා. අපි සිංහලෙන් කියන්නේ අංජ බජල් වෙනවයි කියලා. අපි සිංහලෙන් කියන්නේ නිකන් ඔලුව ක්‍රේල් වෙලා ගියා වගේ කොණ්ඩේ නෙමෙයි. ඔලුව ක්‍රේල් වෙලා යනවා. එතකොට Tamanට අවශ්‍ය අරමුණේ නම මෙනෙහි කරන්න. වම දකුණු වශයෙන් මෙනෙහි කරන්නේ නැත්නම් නිදිම තනිටුවතයි කියලා මෙනෙහි කරන්න. එතකොට හිත එහෙමේ දුවන්නේ අර යොමෝ දිගේ ගුණෝ දිගේ ඉදිරියට යන ගතියක් හිතේ තියෙනවා. බල්ලෙකුට වුණත් හරි මේ දුවනකොට ඉංජුජු කියලා කතා කරනකොට ඌ එනවා. ඒ නම කියලා කතා කරනකොට වශි වෙන ගතිය නිසා තමයි මිහිඳු මහරහතන් වහන්සේ ආවිලා තිස්ස කියලා මේ දෙවන පිටි සද්දුරන්න නම කියලා කතා කරනකොටම රජුර උඩ ගිහිල්ලා බැලුවා මට කවුද නම කියලා කතා කරන්න කෙනෙක් ඉන්නේ කියලා. එහෙම රජුරුවන්ගේ නම කියලා කාටවත් කතා කරන්න බෑ. එතකොටම රජුරෝ ඊසල බිම දාලා උඩ දිහා බලනකොට මෙන්න ගල උඩ ඉන්නවා සංඝයා වහන්සේලා ටිකක් සමනාමයන් මහරජය දම්බෝදීපා ඉදාගතා තමේ වනුකම්පාය කියනකොට දැනගත්තා මේ කාටවත් මේ කතා කරන්නේ මටමයි කිය. අන්න ඒ වගේ මේ පිරිස ඉන්නකොට වනවන්න එපා. වනවන්න ගියොත් කොයි එකකට කතා කරත් දන්නේ නැහැ. නම කියලා කතා කරන්න. අපි ඉස්කෝලේ යන කාලේ මම හිතන්නේ මම තුනේ පන්ති විතර හිටියේ. අටේ පන්ති හිටියා සේරම කියලා ළමයි. ලොකු සර් හරි ඉෂරයි. ලොකු සර් අපේ පන්ති ළමයට ගිහලා කිව්වා අටේ පන්තියේ සේරමට එන්න ගියන්න කියලා. අරයා ගිහලා අටේ පන්තියේ සේරමට එන්න කිව්වයි කියලා කිව්වා. දැන් ලොකු සර් ගියේ මේ ඔෆිස් එකේ ඉතරා කට්ටියම පොලියම බලනවා බයයි ඇතුළට යන්න. මේ ළමයි මොකද කියලා. සර් පණිවිඩයක් කියලා තුන ඔක්කොටම එන්න කියලා. කවුද කිව්වේ? දැන් ඊට පස්සේ පණිවිඩකාරයා හොයනවා. දැන් ඌ ගෙනියනකොට නේ හරක් මරන දැන්න හරකෙක් ගෙනියන්න වගේ මූ අරගෙන වෙවුල වෙවුල වෙවුල ගිහිල්ලා ඇහුවා උඹ මොකද මේ අටේ පන්ති සේරටම එන්න කිව්වේ? සර් කිව්වේ ඒක නේ ඉතින් මට කියන්න ගියා. නෑ මිනිහෝ සේරම්ට එන්න කියලා කිව්වේ. ආ. ඉතින් සේරම් කියලා කියන එකයි සේරම කියන එකයි අතර වෙනසක් තියෙනවානේ. නම කියලා කතා කරුවා නම් සේරම් විතරයි එන්නේ. අරලමට ඇහිලා තියෙන්නේ සේරමට එන්න කිව්වයි කියලා. ඉතින් මම මේ දරේ ලන්ඩන් පොලිසියට ගියාට පස්සේ යාමතුරු මට තවත් කතාවක් කියලා දුන්නා. දොස්තර මහත්තයෙක් ළඟට මහත්තයෙක් ගියාලු බේත් ගන්න. එංගලන්තේ වෙන්න ඇති ඈ. අම්සගේ නම් මොකද මහත්තයෝ නම් මොකද කිව්වා? සනීප නෑඩෝ කිව්වලු. ඊට පස්සේ කිව්වලු එහෙම කියන්න එපා මං හැවේ නම නෑ සනීප නෑඩෝ නෑ මං මේ ඇප්ලිකේෂන් නම නෑ සනීප නෑන්ඩෝ කිව්වලු නම. ඒ ඉංග්‍රීසි තාලෙට කියලා තියෙන්නේ. නම කියලා කතා කරනකොට හරියට පටලැවිලි වෙනවා. ඉතින් ඒ නිසා භාවනා කරනකොට එක එකන හොම්බ දානවා. එක එක අරමුණු ඇවිල්ලා මුකුළු කරනවා. එක එක අරමුණු ඇවිල්ලා අපිට ඉඟිබිඟි පානවා. නම කියලා කතා කරා නම් වහනවන්නේ නැතුව සේරමට සේරම කියන්නත් එපා. සේරමට සේරම කියන්නත් එපා. සේරමට සේරම කියන්න ඕනේ. ආ එන්නේ ඒක අපේ කතාවල ඇත්තෙම නැහැ. අපි එදිනෙදා කතා කරනකොට එක එකක් එකෙක් කියන දෙකට අහුම්කම් දෙන්නේ නැහැ. එකක් තුන් සැරයක්වත් කියන්න ඕනේ. අපි දහන්නේ නැහැ. උසාවියේදීම බෑ. තමයි නම කියනකොට එන්න ඕන. අනිත් වගේ මේ භාවනා කරනකොටත් ඒ විෂය විෂයාභිමුඛ මේ තිර සංඥා පදට්ටාන මගේ හිතේ දැන් තියෙන නිදිමත. මට ඕන වෙලා තියෙන්නේ අරමුණට ගණ්ඩ නම් නම කියලා කතා කරන්න අරමුණට වම වම වම වම දකුණ දකුණ දකුණ දකුණ කියලා අරමුණට මෙනෙහි මෙනෙහි කරනකොට එනවා. එහෙම නැත්නම් නිදිමත නිදිමත කියලානේ මෙනෙහි කරන්නේ. ඉතින් මේ දෙකේදී නිදිමතද අරමුණද දෙක කෝකටද හිත යන්න ඕන කියලා යෝගාවචරය දන්නේ නැත්නම් සේරම් ටෙන්ටි කිව්වට සේරම වාගේ ඔෆිස් එකේ ඉතර කට්ටිය අරමුණු ටික ඔක්කොම බලාණී දිවි ඇවිල්ලා ඇයි අපිට එන්න කිව්වේ කියලා. අන්නේ නම කියලා කතා කරන ගතිය අපේ සිංහල ඉතිහාසයට සම්බන්ධයි. තිස්ස කියලා කතා කරනකොට රජුරු හෙල්ලුම් කාලා හිටියා. අන්නේ විදිහට අපි අරමුණ දැපෙන දමා ගන්න හැටි. අරමුණ නතු කර ගන්න හැටි. දැන ගැනීම සති පාඩම යටතේ කළ යුත්තක්. මෙතෙක් වැරදිනව ඇති කමන්නේ. නැවත නැවතත් මතක තියාගන්න මේ වගේ අනවශ්‍ය දෙයක් ළඟට එනකොට ඒට උඩින් තමන්ට අවශ්‍ය දෙයට නම කියලා කතා කරුවොත් ඒ අවශ්‍ය දේ තමන්ට නතු වෙලා ළඟට එන ගතියක් තියෙනවා. ඉතින් ඒක අපි දන්නේ නැතුව එනේන අරමුණුත් එක ගියොත් එහෙම අපරාධ කාලිය ගොඩක් නාස් වෙනවා. ඒ නිසා මේ තිර සංඥාපදට්ඨාන කියන මේ අටුවා ධර්ම මහතලා තමයි ඒකේම ලියලා තියෙන්නේ. දැනගෙන කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ භාවනා කරනකොට එල්ලේට විද්දට හාවට විද්දට පඳුරට වදින්න. එතකොට ඉතින් භාවනායි සතුටක් ඇති වෙන්නේ නැහැ. භාවනා එපා වෙනවා. හරියට හාවට විදිනුට හාවට වැදිනොයි කියලා කියන්නේ තිර සංඥා පදට්ටාන. ඉතින් ඒක කරලා කරලා තමයි කරන්නේ ඔය ටයිප් රයිටර් එකේ ටයිප් කරනකොට හුඟ දෙනෙක් මේ බොත්තම් දිහා බලන්නේ ටයිප් කරන්නේ. හරියට දක්ෂ කෙනා ටච් එකෙන් ටයිප් කරන්නේ වදින දේ දිහා බලාගෙන. හැබැයි ආගේ අතට හොඳටම හුරුයි මේ ගහන්නේ අසවල් අකුර කියලා. කම්පියුටරටත් ඒ ක්‍රමෙමයි තියෙන්නේ. ඒක පොඩි ඉරි කැලි දෙකක් තියෙනවා. මේ මාපඩ මේ දබරගිල්ලට වදින්න ඒ ඉරි කැලි එක දන්නවනම් දන්නවා ඊට මෙහා පැත්තේ තියෙන මේ බොත්ත මේකේ තියෙන මේ අකුර මේක බොත්ත මේමයි කියලා කීබෝඩ් එක බලන්න ඕනේ ඒ වගේ භාවනා කරගෙන කරගෙන යනකොට මොන තැනක හිත වියවුල් තත්ත්වයටපත් උනත් එයා දන්නව නැවත අවශ්‍ය තැනට ගෙනලා නතර කරන්න. තිර සංඥාවක් ඇති කරගන්න දන්නවනම් ජීවිතයේ සැකස්මක් තියෙන කෙනෙක්. ජීවිතය පාලනයක් සහිත කෙනෙක්. එහෙම නැත්නම් ගුණා ආතහැට්ටිය ගුණා බැඳා වගේ අරකට කරනවා මේකත් කරනවා වැද්ද විද්‍ය පඳුරට ආවට පදින්නේ පඳුරට තමයි අපේ සාමාන්‍ය එදිනදා ජීවිතේ තියෙන්නේ. අපිට ඒක සාමාන්‍ය දෙයක් වෙලා. ඒකට පව් ඒකට ගෙවන්න වෙනවා. ඒකට සංසාරයක් ගෙවන්න වෙනවා. කරදර නැති අරමුණ අයින් කරලා තියාගෙන කරදර සහිත අරමුණ අයින් කරන්න හදන්න එපා. කරදර නැති අරමුණ නැවතනත මෙනෙහි කරමින් ඒටම හිත මෙහෙවීම හරහා අපි දබර කරන්න යන්නේ ගහ බැන ගන්න යන්නේ නික්ලේශී අරමුණට හිත යොදන්න නම් ඒක මෙනෙහි කිරීම කියන එක තමයි ඒක මහසි ස්වාමීන් වහන්සේ එතනින් තමයි ඔය මෙනෙහි කිරීම කියන එක අරගත්තේ තිර සංඥාව සඳහා විතක්කය යොදන්න නැත්නම් මෙනෙහි කිරීම කරන්න. එතකොට ඒකේ ඒකේ තාක්ෂණික කෘත්‍යයක් තියෙනවා. මෙනී කරන්නේ නිකන් කටපාඩමකට මන්ත්‍ර ජප කරනවා වගේ කී කිය ඉන්නව නෙවෙයි. අරමුණ නම කියලා මෙනී කරනකොට ඒ tira සංඥා පදට්ටාන. ඉතින් ඒ මේ ගතිය එහෙම නැත්නම් මේ සතිය පිහිටවීම සඳහා මේ කියන පොලාපයින් ගතිය මගාරවලා අවශ්‍ය අරමුණට මුහුණ දාලා ඒක මෙනෙහි කරලා නතු කර ගන්නවා කියන ගතිය වෙන මොන පිංකමකින්වත් කරලා හරියන්නේ සතිය වැඩිමෙන්මයි හරියන්නේ කියලා කියනවා. දන් දුන්නට මේ පිංකම තේරෙන්නේ නැහැ. සිල් රැක්කට මේක හරියන්නේ මේක මේකම කර කර නිසා හැම කෙනාටම අත්තරදි රාශියක් සහිතව තමයි අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනට හිත මෙහෙවීමේ කටයුතු කරන්න කාය ආදී සතර සතිපට්ඨාන පදට්ඨානා කියලා වචනයක් කියනවා. ඒ කියන්නේ සතිපට්ඨාන කුසලයේ වෙන මොන කුසලයකින්වත් හෙට්ටු කරලා ගන්න බෑ. සතිපට්ඨානෙ සඳහාම කටයුතු කරන්න කොච්චරද කියනවනම් Taman කොච්චර සතිපට්ඨානෙ වැඩුවත් Tamanගේ හිතවත් දරුවට ඒක දෙන්න බෑ. එහෙම නැත්නම් අම්මා තාත්තා උත්තර සතිපට්ඨානෙ වඩලා තියෙනවා. මට මගේ අම්මගේ තාත්තගේ ඥාන වලින් ඒකෙයි අම්මගේ තාත්තගේ ඒ අම්මට තාත්තා දෑවැද්දෙන් ගන්න බෑ. ඉතින් ඒ නිසා අපි මරණකම්ම මේ දේ කරන්නේ නැතුව ඉඳලා අරයාගේ වැඩකට මෙයා කටයුතු කරලා මැරෙන්න යන වෙලාවේ papu වතුර ගාගෙන වැඩන්නේ අනේ අපරාධ මේ වෙලාවේ බැරිද කයින් හරි සතිපට්ඨාන පොඩ්ඩක් ණයට ගන්න කියලා. අනේ මට කීයක් හරි දෙන්න සතිපට්ඨාන දීපන් කරන්න බෑ. ඒක විශේෂයෙන්ම බෑ මරණ මොහොතේ. ඒක විශේෂයෙන්ම බෑ ලෙඩ වෙච්ච වෙලාවට. ඒක විශේෂයෙන් බෑ වයසට ගිහිල්ලා වේදනාව ආපු වෙලාව. ඒ නිසා කියන හුත්තට තරුණ වයසේ කලු කෙස්තිබීදී ජීවිතේ ප්‍රථම යාමේදී මේ කරලා බලන්න. කර කර ඉන්නකොට විතරයි තමයි තේරෙන්නේ. එතකොට අපි සතිය පිහිටියයි කියලා අපි සම්මා සතිය පිහිටිය නැත්නම් හරි සතිය පිහිටිය කියලා කිව්වට මේක තව ගොඩක් සුද්ධ වෙන්න ඕන. මෙහෙම අරමුණට හිත දැම්මා කියනක පමණකින් සතිය දොරට වැඩපු පමණකින් රංකිරිකට ගාපු පමණකින් සති ඔය කියන මට්ටමට යන්නේ නැහැ. ඒකේ ගොඩාක් නුහුරු නුපුරුදු අනවශ්‍ය තැන් වලට යනවා. ඉතින් ඊට පස්සේ මේ විදිහට සතිය කියන එකට අත්පොත් ලැබුවට පස්සේ රංකිටිකට ගාව ගත්තට පස්සේ එහෙම නැත්නම් මේක හඳුනා දුන්නාට පස්සේ ඒක දියුණු කරන ක්‍රමානුව තමයි අපි මිච්ඡා සතිය පිටු දකින්නේ. ඉතින් එහෙම දියුණු කරනකොට අරමුණට මෙහෙම අවශ්‍ය අරමුණට හිත දාගන්න පුළුවන්. ඉඳගත්තට පස්සේ ආනාපානෙ හිත දාගන්න පුළුවන්. නැත්නම් පිම්බි මෑගිලමුට හිත දාගන්න පුළුවන්. එහෙම නැත්නම් සක්මන් කරනකොට වම දකුණට හිත දාගන්න පුළුවන්. එහෙම නැත්නම් දාහනේ වළඳන වෙලාවේදී ඒ වැඩේට හිත දාගන්න පුළුවන්. දත් මදින වෙලාවේදී ඒ වැඩේට හිත දාගන්න පුළුවන් කියලා කාට හරි යන්තම් මේක අපි කියන්නේ දවට ගත්තයි කියලා, අවුලව ගත්තයි කියලා. ඒක පුළුවන් වුණා නම් මේ මිච්ඡා සතිය පිටුදකීමේ අදහස මේ ගොඩාක් සුද්ධ කරන්න ඕනේ. ඒ සුද්ධ කරනකොට හිතක් ඒ සතිය පිටපොට තියෙන ලාමක සතිය කපාගෙන ඇතුළට යන හැටි මං හිතන්නේ නෑ මහසි භාවනා ක්‍රමේ තරම් ලස්සනට උගන්න කිසිම භාවනා සම්ප්‍රදායක් මම දැකලා නෑ. ඒකට ඒ මහසි සයඩෝ සයන්ට දිනු කරලා තිබිලා තියෙනවා. පස්සේ මං යන වෙලාවේ යන්න පොඩ්ඩකට ඉස්සෙල්ලා වගේ බුරුම් පන්දිස්වාමීන් මේක සුද්ධ කරා දැන්. සතිය කියන එක අත්පොත් තිබ්බ කෙනාට සත්‍ය පිළිබඳ ආධුනිකයට සත්‍ය පිළිබඳව ආධිකම්මිකයට ඒක දියුණු කරගන්න හැටි. ඒක හරියට අයන්න ලියන්න දන්න කෙනාට අයන්න ලියලා ලියලා දැන් ආයන්න ලියන හැටි කියලා දෙනවා. ඒකට ඇලපිල්ල දැම්මොත් මොකද වෙන්නේ? ඉස්පිල්ල දැම්මොත් මේ වගේ එක එක එක එක හදාගත්ත සතිය වරණගන හැටි. ඒක හරි මේ තාක්ෂණික වැඩක් හැබැයි අපි අපේ සිංහල භාෂාව ඉගෙන ගන්නකොට අපිට ඇඟට නොදැනෙ අපි ඉගෙනගෙන තියෙනවා. මොකද ඒ වෙලාවේ අපේ හිත හරීම යමක් උකහා ගන්න ගතියක් තිබුණා. ඒ නිසා ටීචර් කළු ලෑලේ අයන්න ලියලා අඩිකෝදුව තියෙනුනේ පන්ති ඔක්කොම ආ කියලා කියනවා. එතකොට අපිට ඒ සද්දෙන්, ඒ අකුරෙන්, හැඩෙන් තේරෙනවා මේ අකුර කියන්නේ මේක තමයි කියලා. ඊට පස්සේ ඒක අල්මයන්ට සම්බන්ධ කරලා මායන්ට සම්බන්ධ කරපුවාම අම්මා. එතකොට ඒකට වචනේට අර්ථයක් එනවා. අම්මා කියන්නේ කවුද? තාත්තගේ ගෑණී. තාත්තා කියන්නේ කවුද? අම්මගේ මිනිහා. ඉතින් ඔගේ මා අයන්න කියනකොට ඕක නැහැ. අල්මයන්න කියනකොට අයන අල්මයන් මායන කියනකොට ඈතින් තම තේනවා මේ ආවලා තමයි. දෙන්නේක් නැහැ. එතකොට අර අකුරේ අයන්නේ නැහැ අම්මා. අල්මයන්නෙත් නැහැ අම්මා. මායන්නෙත් නැහැ අම්මා. දැන් මේ අකුරක ඉඳලා වචනෙට යනකොට ඒකට විශාල සංස්කෘත අර්ථයක් එනවා, සද්දයක් එනවා. පුද්ගල ભેදයක් එනවා. මෙන්න මේ විදිහට සතිය කියන පළවෙනි එකට වරණගෙන හැටි. ඒක දිගට ගෙනියන හැටි, රචනයකට යොදන හැටි, වාක්‍ය කණ්ඩයකට යොදන හැටි, වාක්‍යයක යොදන හැටි, පතයක් හදන හැටි, අන්නේ කලාව වගේම එකක් උගන්වනවා. දැන් මේ අපි කරන්න හදන්නේ සිංහලට සිංහල අකුරු ගන්න එක නෙවෙයි. දෙවෙනි භාෂාව ඉගෙන ගන්න වෙලාව හිතන්න. දෙවෙනි භාෂාව ඉගෙන ගන්න ගියාම අපේ හිත අරතරම්ම උකහා ගන්න ගතිය නැහැ. වරදින් නැතුව කරන්න හදනවා. කරගන්න බෑ. නිසා මේ නාගයන්ට නාගයන්ට දෙවෙනි භාෂාව උගන්වන්නට දැන් මරලා ඊගාවාත්මේ එහෙම තමයි මම දැන් තලතුම් කරලා තියෙන්නේ. දැන් සත්‍ය උගන්වන්න බෑනේ දැන් ඔක්කොම මොන මගුලක්වත් කරන්න බෑ කියන්නේ ගියාම අරක නිසා බෑ මේක නිසා බෑ කියන නිසා මම කියනවා කරුණා කරලා තරහ වෙන්න එපා මැරිලා ලබන ආත්මෙන්න හත් අවුරුද්දේදී අපි අරගෙන මේ මේ පොඩි කෙල්ල අපි ගන්න පටන් ගත්තේ හතේදී. අවුරුදු දෙකක් විතර දැන් උගන්වනකොට සෑහෙන දුරට දැන් අල්ලගෙන තියෙනවා. මම ගිය අවුරුද්දේ මැරලා ආව කෙනෙක් <laughs> වෙන්න ඇති. ඒක අපි දන්නේ නැහැ. ඉතින් ගිය ආත්මේ ඕන හොල්මනක් වෙලා හිටියද කියන දන්නේ නැහැ. කොහොම හරි මේ වයසක අයටයි මම මේ ආමන්ත්‍රණය කරන්න බෑ කියලා අතාරින්න එපා. මේ මැරෙන්න කරුණා කරලා. මැරලා ඊගාව ආත්මේ අවුරුදු 7ෙන් ගන්නවා. ඒතකොට හරි ලේසි අපාය වෙන එක නෙමෙයි මම කියන්නේ. උගන්වන්න අමාරුයි. ඇටුවම් බෑලා කුරුවල් වෙලා වෙච්ච වට උගන්නන්න අමාරුයි. හැබැයි ඉතින් අර වෙලා තියෙන අය ගියාට එනවනේ කොහොම හරි ආයෙසට යන. ඒකට උගන්නන්න පුළුවන්. එතකොට සතිය වරණගාගත්ත කෙනා සතියට අනුග්‍රහ කරන්නේ සතිය දියුණු කරන්නේ සතිය මිච්ඡා සතිය ප්‍රහාණය කරන්නේ මම අරමුණට ගියා නම් ආස්වාස් ප්‍රසාසි ආස්වාස් ප්‍රසාසි දැකපු හැටි වටහාගත්ත හැටි ඒකේ සටහන කියන්න ඕන මං ආනාපානට හේදුවා ගියා කිව්වට බෑ. මට ආස්වාසයට යනකොට සීතලක් වැටුණා. නාසිකාග්‍රේ වැටුණා. ප්‍රස්වාසයට යනකොට උණුසුමක් වැටුණා. උඩුතලේ වැටුණා කියලා දැන් ඒ ලකුණ මගේ අරමුණට හිත යනකොට වැටෙච්ච සටහන කියන්න බැරි නම් එහෙනම් ඉතින් ගියා කියන එක පිළිගන්න සාක්කයක් නැහැ. ඉතින් මේක හරියම අමාරුයි තේරුම් කළ දෙන්න. මේ කියන්නේ ගියාම ගොඩ දෙනෙක් කියනවා අනේ මොනවද මේ ස්වාමීන් වහන්සේ කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඔච්චරම අමාරු නම් කොහොමද අප භාවනා කරන්නේ? මේ ඔහොම වෙන්න බෑනේ කියලා නෑ මේ බොඩි කාරණාවක් කියන්නේ ඔබ ගිහිල්ලා අත ගෑවේ ගලක් නම් ගලේ මොකද්ද වැටුනේ? ඔබ ගිහිල්ලා අත ගෑවේ දීරයක් නම් දීරේ මොකද්ද වැටුනේ? ඔබට අතට හම්බුනේ වාතයක් නම් මොකද්ද වැටුනේ මේ ගලයි දීරයයි වාතය මොකද්ද වෙනස? කියලා වැටහිච්ච සටහන කිව්වේ නැත්තම් ඒ සතිය වර නැගින්නේ නැහැ. සතිය පණ ගහින්නේ නැහැ. සතිය මුල් බහින්නේ නැහැ. සතියට පණ එන්නේ නැහැ. ඒසයි ඉස්ලාම ඕනම කෙනෙක් සතිය පිටන අරමුණ විස්තර කරනකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා මම මේක ඉඳගෙන භාවනා කරන කතා කරන දන්නේ මම ආස්වාසිය වෙලාදී මම ආස්වාසිය කියලා මෙනෙහි කරා හිතේ දෙව්ව මට එතකොට දකුණු නාස්පුඩු හරි වම් නාස්පුඩු හරි සීතලක් වැටුණා. ඒ ඒක තමයි ඔය කියන්නේ. හිත ගියා නම් ගියේ එක මොකද උනේ? වැටුනේ කොහොමද කියලා. ඉතින් ඒක මම ආස්වාස් ප්‍රසවාසයේ මෙනෙහි කර ආස්වාස් ප්‍රසවාසයේ හිත ගියා කියලා නතර කෙරුවොත් ඉතින් අනිත් මනසට කට අරගෙන ආගෙන ඉන්න මෙසම කියයි මොනවා හරි කියලා. ගියේ ඒක කොහොමද? කාරණා විශ්වණ කියන්නේ ඒක සාමාන්‍යයෙන් මේ භාවනා කමටහන් දෙනකොට දෙන්නෙම නැහැ. තී ස්වාමීන් කියන ගණන් පත්‍රයකට නම් උත්තර ලියන්න ඉස්කෝලේ ගිහිල්ලා. දැන් ඒවා ඉතින් මේ ඉන වයසට වැඩි ඇති පොඩි උන්ට තේරෙනවා මිසක්. ඒ ගණන් ප්‍රශ්න පත්‍රයත් ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්නයක් අපි තෝරාගෙන ඒක උත්තර පත්‍රයේ ගාන ආපහු ලියන්න එපායි අපි. ඉලක්කම දාලා නැත්තම් කවුද දන්නේ නිවැරදි කරන එක නදන්නේ නැහැ. ඒ නිසා Tamange උත්තර පත්‍රෙත් කියන්නේ මම මේ ගන්න තුන්වෙනි ගාන මෙන්න ගාන. ඊට පස්සේ ඒක සුළු කරන්න ඕන. සුළු කරලා උත්තරේට ඉර දෙකක් ගහන්න ඕන. එතකොට තමයි බලන එක නදන්නේ. ඉතින් ගාන සුළු කරලා උත්තරේට ඉර දෙක ගහලා තිබුණ නැත්තම් බලන එක නලගුණ කපනවා. ඒ නිසා හිත ගියාන උත්තරේට ඉර දෙකක් ගන්න. ආස්වාසයට කියනවා මෙහෙමයි. ප්‍රසවාසයට කියනවා මෙහෙමයි. වම මෙහෙමයි. දකුණු කකුල මෙහෙමයි. මේ දැනෙන දේ පළවෙනිම එක තමයි සටහන. ඒක හරියට ඒ වෙලාවේ ෆොටෝ එකක් ගත්තාම ෆොටෝ එකේ සටහන එනවනේ. ඊට පස්සේ ආය වරදින දෙයක් නැහැනේ. කට උත්තර දෙනවට වැඩිය ෆොටෝ එකක් ගිහිල්ලා පෙන්වනනම් උසාවියට මෙන්න මේකයි සිද්ධ වුනේ මෙන්න මේ උනේ මෙන්න ෆොටෝ එක කියලා කිව්වොත් උසාවිය අර කට උත්තර වැඩිය ගණන් ගන්න ගතියක් තියෙනවා. මේ අවස්ථාවේ හැටියට. දැන් මේක පුරුදු වුණාට පස්සේ මෙයා තව දුරටත් ආකාර පඤ්ඤාතිය කියලා සටහන දැක්කට පස්සේ ආස්වාසේ සටහන්. ආස්වාසට ආස්වාසේ ආස්වාසේ ආස්වාසේ ආස්වාසේ කියලා එක දිගට ආස්වාසේ බලාන යනකොට ඒක මොන ආකාරයකටද වෙනස් වෙන්නේ කියන එක සර්වචන්සි දේශනා කරනවා. දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිති පජානාති රසං වාස සන්තෝ රසං අස්ස සාමිති පජානාති. බලාන ඉන්නකොට ආස්වාසෙ මොකද වෙන්නේ? දකින්නකොටම පේන දෙයට කියනවා සටහන කියලා. දකින්න දේ දිගට බලනකොට ඒක වෙන විපිරියාසයට විපරිණාමයට පරිණාමයට කියනවා ආකාරය කියලා. ඉතින් මේ සටහන දැකලා ඒ සටහනම නැවත නැවත ආස්වාසිය මත වෙනකොට ඒක දිහා බලනකොට ඒක වෙනස් වෙනවට බය වුණොත් වෙනස දකින්න බීතිකාවක් ආවොත් එයාට මිච්ඡා සතියක් තියෙනවා. එයා මේ අනිත්‍ය කියන එක ලෑස්තිලා බලනව නෙවෙයි. බලන්නකෝ බල බල හිටපු ආනපාන නැති වුණානේ. එක වෙලාවක නාසු වම් නාසු දෙවිතිලා ඊගාසරේ දකුණු නාස්පුඩුවට ගියානේ කියලා මේ චෝදනා පත්‍ර හදන එක නෙමෙයි වැඩි. එimhe වෙනස් වෙනවා. ඒ වෙනස් වීම කාලානුරූපව කොහොමද වෙන්නේ කියන එකට කියනවා සංඨාන ආකාර පඤ්ඤාති කියලා. හරියට ෆොටෝ එකක් අරන් පෙන්නපු එක දැන් වීඩියෝ ෆිල්ම් එකක් කරලා පෙන්නනවා. ඒකේ පෙන්නනවා එතකොට අයිට වැඩි විස්තර එක එක චරිත එක එක වෙලාවට මොන මොන භූමිකාද කරන්නේ කියලා. මේ විදිහට සතිය වැඩිම සඳහා ආකාර පඤ්ඤත්ති, සංඨාන පඤ්ඤත්ති, ආකාර පඤ්ඤත්ති කියන දෙක තමයි මේ වැඩමුළුවකදී අපි මේ කමඨාන් සුද්ධ කිරීම හරහා කියලා දෙන්න හදන්නේ. වාර්තා කරනකොට අහගෙන ඉන්න එක්කනට මම මෙනෙහි කරා මෙනෙහි කරලා අරමුණ ගියා මෙන්න මේ සටහන මම දැක්කා. ඒ අරමුණට මට 10 සැරයක් 15 සැරයක් 20 සැරයක් 30 සැරයක් බලාන යනකොට මොකද උනේ? මම පියවර තියෙනවා මට පියවර 20ක් එක දිගට බලන්න පුළුවන් වුණා. ලනුපැදුරේ මං ගියේ. ඒකට 10 20 යනකොට ඒ දැනීම ප්‍රිය වුණාද, අප්‍රිය වුණාද, ගොරෝසු වුණාද, සියුම් වුණාද මොනවද වැටහීමේ වෙනස්කම කියන එක විස්තර කරන්න දන්නවනම් එයා හරියට ක්‍රිකට් මැච් එකක් දිහා බලලා හරියට රේඩියෝ එකට කමෙන්ටරිස් දෙන්නා වගේ බැලුවේ නැති වුණාට අහගෙන ඉන්න එකනට ඔක්කොම තොරතුරු ටික දෙන්න. ඔය ක්‍රිකට් ගහන මිනිස්සුන් වැඩි සල්ලි හම්බ කරනවා කමෙන්ට් කමෙන්ටරිස් කරන් දෙන්න ගිහිල්ලා. දැන් ඒක නෑ. අපි ළඟ ඒක නෑ. ඉතින් ඒ නිසා අපි හිතන මේ මට වැටහිච්ච දේ මේ කමඨාන සුද්ධ කරනකොට මේ ලියන කෙනාටත් කියවන කෙනාටත් වැටේ සුමාන ස්වාමීන් වහන්සේටත් වැටේ කියලා හිතාගෙන ඉන්නවා. පිස්සු. වැටෙන්නේ ලියලා තියෙන ටික විතරයි. උසාවියේදී නඩුවට අදාළ වෙන්නේ උසාවියේදී කියපු ටික විතරයි. ඇත්ත නැත්ත වැඩක් නැහැ නඩුකාරයාට. වෙච්ච දේ Tamanට වාසි දාගෙනගේ ලස්සන විදිහට උසාවියට ඉදිරිපත් කෙරුවේ නැත්නම් නීතිඥෙක් දාලා නඩුව පරාදයි. අසාධාරණ දිනන සාධාරණේ නැති වෙනවා. ඒ මොකද මිච්ඡා සතිය නිසා. ඒ නිසා ඉස්ලාම් බලන්න අරමුණට හිත දාන වෙලාවේදී මොකක් වගේද පේන්නේ. බලාගෙන ඉන්නකොට අරමුණේ මොන විදිය ආකාර වෙනසක්ද ඇති වෙන්නේ කියලා ආකාර පෙරලිය, ආකාරවල විපරිණාමය, ආකාරවල පරිණාමය, ආකාරවල ඇතුව නැති වෙන බව බාධාවකට කරදරයකට ගත්තොත් එහෙනම් සතිය වර්ධනයක් වෙන්නේ නැහැ. මම මේ හැබැයි ටිකක් ඔයගලන්ට නොදැනෙන්න විපස්සනා පැත්තට තමයි මම මේ تعلق කරගෙන යන්නේ. මොකද සමහර සමත ක්‍රමවලදී ඒ අරමුණ එහෙම ධානය උග්ඝහ නිමිත්ත පටිභාග නිමිත්ත වශයෙන් අර දකින්නේ ස්ථාවර කරන්නයි සමතෙන් කතා කරන්නේ. විපස්සනා කියන්නේ ඔබ බලමු විස්තර කරන්න කියනකොට ස්ථාවර නෑ. ඔක වෙනස් වෙනවා. බය වෙන්න එපා. ඒ වෙනස දක්නා සුලව බලන්නේ. එතකොට මේ සතිය හිමීටම අපි ලයින් මාරු කරලා සතිපට්ඨානයේ පැත්තට දාගන්න. නැත්තම් විපස්සනා පැත්තට දානවා. විපස්සනාදි වෙන්නේ මොකද්ද? පළවෙනි වතාවට අනිත්‍ය සංඥාවට අනිත්‍ය ලක්ෂණයට වෙනස් වීමට ඇතිව නැති වෙන බවට හිත පුරුදු කරනවා. ඉතින් ඒක මේ භාවනා කරන අයට හුඟක් අමාරු. මේ අඩේට ගත්ත අඩයාලමට ගත්ත ලකුණ වෙනස් වෙනවා දකින්නකොට ඒගොල්ලෝ බය වෙනවා. ඒ නිසා සතිය මිච්ඡා මට්ටමින් සම්මා මට්ටමට ගන්න ඉස්සලා සටහන දකින්න ඊට පස්සේ සටහන කාලානුරූප වෙනස් වෙන හැටි දකින්න තව තව ඒකට සාදර වෙලා තව තව අරමුණට එබිලා තව තව අරමුණට සමීප වෙලා බැලුවොත් මේ වෙනස් වීම ඉතාමත්ම ශීඝ්‍ර බව තේරෙයි. ඈතින් ඉඳලා බලනකොට වෙනස් වීම පේන්නේ බොහෝම හිමිහිට. මේක හරි. මේක තමයි ක්‍රමේ. මේකෙන් තමයි සතිය මිච්ඡත්වයට වැටෙන්නේ. මම අරමුණට හොඳටම ලං වෙලා බැලුවොත් ඒ ලං වෙලා බලන්නේ අනිත්‍යතාවයට බය නැහැ. ලං වෙලා බලන්නේ වෙනස් වීම බාධාවට ගත්තොත්. ලං වෙලා බලන්නේ ඒක චෝදනා පත්‍රයකට ගත්තොත්. දැන් මේක තමයි හරි කියලා මේක බලාගෙන ගියොත් ඒ යෝග අවචරය අරමුණ පුදුමාකාර වේගයකින් වෙනස් වෙන බව දකින්න සමහර විට මේ වගේ වැඩමුළුවක ඉන්නකොට දවස් දෙක තුන යනකොට දකින්නකොටම ඒක අර වගේ සටහන් ආකාර පේන්නේ ඇත්තටම පේන්නේ බොහෝම ක්‍රියාශක්තියක් විදියට. ඒ කියන්නේ මුල් අවස්ථාව පහු කරගෙනමයි දකින්නේ. මොකද මේ යෝගාවචර දන්න මුලින් මුලින් දකින්නකොට මට ආස්වාද ප්‍රසවාසය පෙනුණා. එන්නේ එන්නේ වෙනස් වෙලා දැන් දකින්නකොට ඒක නිකම්ම කම්පනයක් චංචලයක් විදියට පේන්න පුළුවන්. මං කියන්නේ එහෙම බලන්න කියලා. පේන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ මට්ටම් තුන මේ සම්ඨාන ආකාර ස්වභාව කියන මේ ලක්ෂණ තුන විස්තර කරන්න පුළුවන් නම් මේ ලෝකේ නායකයෙක් වෙන්න පුළුවන්. රටක් පාලනය කරන්න පුළුවන්. ඕනේ ආයතනයක් පාලනය කරන්න පුළුවන්. එන තොරතුරු ඔක්කොම ගොනු කරලා ඇතුළට ගන්න. එන තොරතුරු ප්‍රමාණයට එන්න දෙන්නේ නැහැ. ඒවා ෆිල්ටර් කර කර ෆිල්ටර් කර කර ගන්න ඕනේ හැම තොරතුරක්ම තමන්ගේ 16ක් බාටපත් කර ගන්න පුළුවන්. දැන් අපිට වෙලා තියෙන තොරතුරු වැඩි වෙලා ඔළුව නරක වෙලා. ඒ තොරතුරු ගොනුවේ නැහැ. ඒ තොරතුරු ප්‍රමුඛතාවේ නැහැ. ඉතින් අද ඕනෙම පවුලක් නඩත්තු කරන මායිකාව හරි මායිකී හරි බලන පිස්සු ඩබල්. ඔෆිස් එකට ගිහිල්ලා ලොක්කෙක් ලොක්කියක් දිහා බලන්න ඔළුවෙන් හිටගෙන ඉන්නේ. රටක නායකයෙක් දිහා බලන්න පිස්සු ඩබල්. අවාසනාවට කවදාකවත් ඒ වගේ තැනකට සතිය වඩපු කෙනෙක් යන්නේ නැහැ. මොකද ඒ කට්ටිය දන්නවා මේ වගේ නායකත්වය ගන්නවා කියලා කියන්නේ පිස්සන් කොටුවක් කියලා. ඒ මනස කරන්නේ භාවනා කරන්න කරන්න පැත්තකට වෙලා උඹලා ඕනේ කුදයක් ගහගෙන ඉලයි කියලා පැත්තකට වෙන එක. නමුත් රටකට ජාතියකට ඒ නායකත්වේ නැත්තම් සෞභාග්‍ය උදා වෙන්න නම් මහ එකක් නැත්තම් මහ එකී Taman ළඟට එන ඕනේ තොරතුරක් ඕනේ පුද්ගලෙක් දැන්ලා මේ හැකියාවල් බලලා හැකියාවල් නන යොදවන මිසක්කා නෑදෑකමටවත් වෙන නම්බුකාර මුඛයකට සලකන්න ගියත් අපි අපාගාමි වෙනවා ඒ නිසා භාවනා කරනකොට මේ සටහන, මේ ආකාරය. තව තව ලං වෙලා බලනකොට මේ ස්වභාවය මේකයි. මේ තරම් මේ අරමුණු වෙනස් වෙනවා කියලා බලනකොට යම් කිසි කෙනෙක් මේ මිච්ඡා தත්ත්වය අයින් කරලා සතිය හොඳට යොදවනවා නම් එයා භාවනා කරගෙන ඉන්න වෙලාවේදී මගේ හිත පිට ගියා. මගේ හිත පිට ගියේ සද්දයකට කියලා දැනගත්තට ආපහු අරමුණට ගන්න ඕනේ නේකත් නෑ. මොකද අරමුණත් ওই තරම් සීක්‍රෙන් වෙනස් වෙනවා. සද්දයත් ওই තරම් සීක්‍රෙන් වෙනස් වෙනවා. නිසා සද්ද දිහා බලන හිටියත් එයාට අනිත්‍යතාවයේ වරණගෙන. අපි කියමු හිත ගියේ වේදනාවකට කියලා. ආයේ වේදනාව තුළ අරමුණට ගන්න ඕනේ. වේදනාව දිහා සතියෙන් බලන හිටියත් ඒකත් ශීඝ්‍ර වෙනස් වෙනවා. අරමුණට ගත්තත් ශීඝ්‍ර වෙනස් වෙන නිසා අරමුණට ගැනීමම අවශ්‍ය නැහැ. ඒක ඒක ඒකට බුදුරජාණන්සේ ලස්සන කතාවක් කතන්දරයක් කියනවා. මං හිතන්නේ මම මේ කියාගෙන ආපු එකටම ලස්සන ගැලපෙයිද කියලා. නමුත් පොඩි ඉගියක් දෙනවා. බුදුන්සේ සකුණගි සූත්‍රයේ සඳහන් කරනවා මේ වගේ වෙලාවක් කැටකිරිල්ලියක් කුඹුරක පිටර දාලා පස්සේ මං හිතන්නේ කුඹුර කපලා පැටවු ටික හංගලා තියෙනවා බින්නක පහවට පස්සේ පස් කැටයට බින්නකම කියලා කියන්නේ පළවෙනි වතාවට මේ ඊගාව කන්නට හාලා තියෙන වෙලාව පස් කැටයට දරුවන්ට කියලා කියනවා තාම උන්ට එච්චර හයිය නැහැ උඹලා අර එහෙම යන්න එපා මං එනකන් ඔය හිටපන් මං කැමති හොයන්නේ ඉන්නම් කියලා ඉතින් ওই කැටගරිලිගේ එක පැටියෙක් ඉන්නවා හිතුවක්කාර නොකෑමනා දාබදුරා පට්ටබඳුරු જાති පැටියෙක්. ඌට හිතෙනවා අම්මා එහෙම කිව්වට උඩට අවුව පායලා තියෙනවා. උඩට උලන් වදිනවා. උඩට ගිහලා පොඩ්ඩක් නටන්න ඕනේ තටු හිතගෙන කියලා තාම් පියාඹන්න බෑ මෙයාට. අර පත් කැටේ උඩ ඉඳද්දි කුරුරුකෝෙක් දකිනවා. මෝ ඇවිල්ලා සෙල්ලම් කරන ඇවිල්ලා චස් ගාලා ගහගෙන යනවා. එතකොටම කුරුළපැටියා කියනවා මම මගේ ආරක්ෂක භූමියේ හිටියනම් මට මේ වැඩි වෙන්නේ අම්මා කියපු දේ ඇහුවනම් මට මේ වැඩි වෙන්නේ මේක තන්නේ කර මගේ වැරද්ද. කාටවත් දොස් කියන දෙනකොට අර කුරුළු කොයි අහනවා කුරුළපැටියාගෙන් තෝ කාටද කතා කරන්නේ කියන්නේ නෑ ඔබතුමාගේ වැරද්දක් නෙමෙයි මේක තනි කර මගේ වැරද්ද. මං මගේ ආරක්ෂක භූමියේ හිටියනම් අම්මා කියපු තැන හිටියනම් මට මේ කරදර වෙන්නේ නැහැ. තෝගේ මොකද්ද ආරක්ෂක භූමිය? මගේ ආරක්ෂක භූමියේ පස් කැටියක්. අම්මා කිව්වේ එතන ඉන්න කියලා. තෝ හිතනවාද පස් කැටියට ගියොත් මං තෝ බේරෙයි කියලා මම. මම බට නිදහස් කරනවා බෝදයි. ඔබට කියලා පුළුවන් නම් මේ ලෝකේ ඕන දණක හැංගිලා හිටපන් කොහේ හිටියත් මම ඔබව දඩයක් කරගන්නවා කියලා අර ශකුණගේ කුරුලගේ රජුරෝ රාජාලියා එහෙම නැත්නම් කුරුලුගයා අර පුංචි පැටියට යන්න ආරෝ. මූ දුවගෙන ගිහිලා බින්ග ඇතුළට වෙලා ඉන්නෝ යන්තම් ඒක අමාරුවකින් ඉතින් කුරුලුගයෙක් පැටියෙක් කතා හරින්නේ නැහැ. ඔහොම ඉන්නකොට දෙවෙනි සැරේටත් මූට අර නොකෑමනා දාපතුරා පට්ටපතුරු ගතිය එනවා. ආයෙත් හිතෙනවා ආයෙත් වෙන කොච්චර කිරුවක්වත් අප මේ කලයට රින්ගගෙන නිකන් සීතලේ ඉන්නවට වැඩිය හොඳයි පස් කැටි උඩට යන්නේ කියලා. ඉතින් මේ සතිය වැඩෙනකොට ඔන්න ඔහොම එකක් හිටිනවා. කඩප්පුලිකම් කරන්න හිතෙනවා. නොකෑමනා වැඩ කරන්න හිතෙනවා. ඉතින් දැන් මේ පැටියා දෙවෙනි හැරේටත් නගිනවා. හැබැයි ඌ දන්නවා දැන්. එක සැරයක් කාලානේ ඉන්නේ. එකතු එයාට ගාල සද්දයක් ඇහෙනවා. එහෙනකොටම ඉස්සල්ලා වගේ අනපේක්ෂිත නෑ දන්න නිසා ඒ සද්දේ එනකොටම ටක් ගාලා බස් කැටේ යට රිංගනවා. රිංගනට පියාකුසා කුරුළුගය ආපු සැරට බස් කැටේ වැදිලා මැරලා යනවා. ඉතින් ඒ වගේ මේ සතිය වඩනකොට එයා හිත පිට ගියාම ඉස්සලා අබිරමණය කරනවා. මගේ හිත රූපයක් බලන්න ගියාම අරමුණට එන්නේ නැහැ. අබිරමණය කරනවා. එතකොට අම්මා කියපු දේ නෙවෙයිනේ. එයා අසරණයි. ඒකට මාරය ගහනවා. අපි හිතුවේ එහෙම ගිහිල්ලා ආපහු අරමුණට ඇවිල්ලා ඉන්නකොට ආයසරයක් ওই හිතට හිතෙනවා ওই නොකෑමනා තැනකට යන්න. එතකොට යන්නේ සම්පූර්ණ අවදියෙන්. එතකොට යන්නේ සම්පූර්ණ අප්‍රමාදෙන් කෙලෙසයක් එනකොටම එයා දන්නවා හැංගෙන. අන්නේ දැනුම අර ඉස්සල පරිප්පුව කන්න නැතුව තේරෙන්නේ නැහැ. අම්මා කිව්වට තේරෙන්නේ නැහැ. අපිට කීකරු වෙන්නත් බෑ. නමුත් එක සැරයක් කුරුළු ගෝයාගෙන් කෑවට පස්සේ එයා නරක තැන්න යනවා තමයි. යන්නේ තමන්ගේ හිතුවක්කාරකම තමයි. අර කුරුළු ගෝයා එන වේගෙටම දැනගන්නවා. දැනගත්ත ගමන් එයා ආරක්ෂක භූමිය දන්නවා, නික්ලේශී භූමිය දන්නවා, නිර්මල තැන දන්නවා. හිමීට ගිහිල්ලා රිංග ගත්තාම අර කුරුළු ගෝයා ආපු සැරේට ගලිය වැදලා මැරලා යනවා. අනිත් වගේ යෝගාවචරයා මේ ආරක්ෂක භූමියෙම ඉන්නේ අනතුරක් ආවොත් එයා අනතුරකුත් බලලා හැබැයි දන්නව ගැසිච්ච ගමන් අරමුණට එන්න පුළුවන් තැනක අතේ දුරින් අරමුණ තියාගෙන ටිකක් හිතුවක්කාරකම් කරනකොට තමයි මේ ආකාර පඤ්ඤත්තියේ ඉඳලා సంతాన පඤ්ඤත්තියට යෝගාවචරය දියුණු වෙන්නේ. පිට ගියත් එයා කලබල වෙන්නේ. එයා දන්නවා කරද අමාරු වැටෙන්න ඉස්සෙල්ලා මම දන්නු ඉක්මනට යන්න ආරක්ෂක ස්ථානට යන්න පුළුවන් කියලා ඉස්සර වගේ හිත පිට ගියයි කියලා චෝදනා කරන්නේ නැහැ. එයා ටිකක් අනතුරුදායක තැනට හිත දාලා සති අරසාව යටතේ බලාගෙන ඉන්නවා. කලබලයකදී මෙයා වහාම ආරක්ෂක භූමියට යන හැටි දන්නවාද කියලා. දැනගන්න නම් අනතුරුදායක තැනකට යන්න මේක හොඳට සිද්ධ වෙනවා පරියංගයට වැඩිය සක්මනේ. පරියංගයේදී මගේ ඇත්ත එකක් තාන අතක් උඩ අතක් තියාන ඇතුළේනේ ඉන්නේ. රූප නැහැ, ශබ්ද නැහැ, කරදරයක් නැහැ. සක්මනට ගියාම එහෙම නෙවෙයි. ඇත් දෙකත් ඇරලා අතපයත් හෙල්ලෙනවා, ශබ්දත් ඇහෙනවා, ළඟ කට්ටියත් භාවනා කරනවා මේ ඔක්කොම අල්ලපනල්ලේ. කලබල වෙන්න එපා. හදිසියක් වුණොත් මම දන්නවා මට යන්න ඕන ආරක්ෂක භූමිය මුල කර්මස්ථානයේ කකුල. මට ඉතින් යන්න පුළුවන්කම තියෙනවා නම් ඌ ටිකක් සිංහල වචෙන් කියන පිස්සු කෙලිනවා. නොකෑමනා දහපතුරා වැඩ ටිකක් කරනවා. ඉතින් මේ නොකෑමනා දහපතුරා වැඩ කරන්නේ නැතුව ළමයා තොටිල්ලෙම ඉන්නවනම් ඒක බම්මනේ. අම්මලා කැමති නෑ එහෙම තොටිල්ලෙම ඉන්න බබාලාට. ඒක එක්කෝ මන්ද බුද්ධිකෙක් නැත්තම් කියලා තොල්ලෙක් නැත්තම් බම්මනේ අතපේ තියෙන එක එහෙම නෑ අම්මගේ තනෙත් හපන පයින්ුත් ගන්න පනින වැටෙමුත් පයින්නවා තොටිල්ලෙමුත් පයින්නවා ඉතින් කොච්චර වැඩ කෙරුවත් අම්මා ඒක හුරතල් කරනවා ඒ ඕක කොල්ලන්ගේ හැටි එහෙම තමයි අප්පා ඔය එක දන පින්න පූල් ගෙඩිය වගේ කුල්ලෙන් වල මුල්ලෙන් තියන්නේ කෙල්ලෝ කෙල්ලෝ එහෙමයි කෙල්ලෝ ඒ නගලන්නේ ඔය තිබ්බ දන කොල්ලන්ගේ මේක නැහැ. ඒ නිසා සතිය වැඩෙන ක්‍රම දෙකක් තියෙනවා. කෙලි ගතියට යනවා, කොළු ගතියට යනවා. කොළු ගතියට වැඩනවා අම්මා එපයි කිව්වනම් ඒකමයි කරන්නේ. අම්මා කිව්වොත් මේ ඇඟිල්ල දාන්න එපා, ගිනි ගන්න ගිනි ගන්නවත් අද්දයි කියලා ඌට හිතනවා. පොඩ්ඩක් දාලා බලන්න. දාලා අම්මට එන්න ඉස්සලා කටේ දාගෙන කර වනිනවා කියල්ලෙලල්ලා. ඒ ඉතින් අම්මා එපයි කියලා නෙදී ආන් ඒ වගේ මේ හිතුවක්කාරකමක් මට මේ කියලා දෙන්න හිතෙනවා. ඉතින් ඔකට ඕගොල්ලෝ බණීද මන් දන්නේ නැහැ. ඉතින් බැන්න කෝක වේදත් බුදුචානන්සේ සකුණක්ගේ සූත්‍රයේ දෙවෙනි සැරේට කුරුල්ල උඩට නැග්ගයි කියලා කියන්නේ මොකටයි? එක සැරයක් පරිප්පුව කාපු මේ කුරුළු පැටියා ආය බුදුආමරෝ පස් කරන උඩට ගිහිලා තියන්නේ මොකටද? භාවනා කරනකොට ඒ එනේන බාධා වලදී දෙවන්නේගේ උපදවකාර නැතුව ආරක්ෂක භූමියට යන්න පුළුවන් ගතිය හැදෙන්න නම් තතියට අරමුණට අනතුරුදායක තැන් වලට පොඩ පොඩ යන්න අරින්න ඕනේ. ඉතින් අද තියෙන තාක්ෂණය කියන්නේ ඒ මේ හැම බෙහෙතකම ලියලා තිනවා මේක පොඩි ළමයි තියෙන තැන තියන්න එපයි කියලා. පිහියකත් ලියලා තිනවා පොඩි ළමයි ළඟ තියන්න එපයි කියලා. ගින්නපත්තු කරොත් කියලා තිනවා පොඩි ළමයි ළඟ තියන්න එපයි කියලා. ප්ලාස්ටික් බෑග් එකේ තිනවා මේ පොඩි ළමයි ළඟ තියන්න එපයි කියලා. මොකද උන් ඔළුවේ හරි දාගත්ත මැරලා වැටෙයි කියලා. ඉතින් මේ පොඩි ළමයි හැදිලා ලොකු වුණාට පස්සේ පින්න පුහුල් ගෙඩි වගේ මොකට මොකක්වත් තේරෙන්නේ නැහැ. අයි කිසිම අනතුරකට ලක් කරලා නැහනේ. අපිම නැහනේ ගෙදර 10 12 දෙනෙක් ඉන්නවා ගොම්පොළුවේ ඉන්නේ හෙළුවෙන් ඉන්නේ ඕකෙම චූ කරනවා ඕකම කක්කත් කරනවා. තලමටනේ හැදෙන්නේ දුසිංගණන් වලටනේ. ඔය ගලේ ගැව්වත් මොකුත් වෙන්නේ නැහැ. දැන් හැදෙන දරුවෙකුට කැස්සක් කිබිසක් එනකොට අම්මට heart attack. ඇයි ඉන්නෙත් එකයි කෝ. ඉතින් ඒකට හුලං අතු වෙන්න ඇති වෙන්න හදනවා. විස බීජ කියලා මොකද්ද ගුණ හරපයක් කිය කියා. ඒ උදේ ඉඳලා හැන්ද වෙනකන් ඕඩි කොලින් වලින් හොදලා අරකට මේස් දාලා අත්මේස්ලුත් දාලා ඔලුවට තොප්පිත් දාලා ඇඟටත් ඇඳලා දාපුවා මේක කෑවට බුත් නිින්දෙන්නේ නැහැ දරුවන්. මොකද මේ පොළොව බෑගෙන්නේ නැහැ. ඉතින් අර YouTube එකේ තියෙනවා එක අම්මා කෙනෙක් ළමයා හදනවා අහ මොකුත් නැහැ. ඉතින් බොහොම ලස්සනට අත් දෙකට මේස් දාලා කකුල් දෙකට මේස් දාලා ඇඟටත් දාලා උද්දට කන්න දෙනවා. මේක බුදියන්නේ අඬනවා. ඉතින් අම්මා එක දවසක හදිසිය පායපු වෙලාවක අරගෙන ගිහිල්ලා තනකොළ පිටිනික දැම්මම ඇඳු මොකක් නැතුව හෙළුවේ. මේක අහිනා වෙනවා ජීවිතේට. පොඩි කෙල්ලක් හැබැයි මේ කියා. ගිනලා තිබ්බට පස්සේ හොන්තට කාලා බුදියෙලු. ඒසොට අම්මට තේරෙනවා මේ දරුවට පස් පෑගෙන්න ඕනේ. මේ දරුවට මහ පොළොව සම්බන්ධ වෙන්න ඕනේ පැහැදෙන්න. ওই පින්න පූල් ගෙඩියක් වගේ කොට්ට උඩ තියලා තොටිල්ල උඩ තිබ්බට හැදෙන්නේ සතියත් එහෙම තමයි. ඒ නිසා මේ වගේ බාහන මැදත් අහලොට රිලව් ටිකක් කෑ ගහන්න ඕනේ. යාට පිටි කොටන සද්ද ටිකක් ඇහෙන්න ඕනේ. මාළු තෙල් දානකොට මාළු කියන්නේ මේ රතු ලුණු එහෙම තෙල් දාන වෙලාවට ඒ සුවඳ ටිකක් එන්න ඕනේ. ඉතින් අර වංගෙඩි මෝල් ගස් සද්දය රෑට ඇසේ නිදි දෙවුදුව යනවා ඈතකට අපේ කියලා පොඩි ආමතුරු දෙන්නේ භාවනා කරලා කියනවා. තෝසේ වඩේ උදේට නම් ඕනේ නැතේ 10ට පමණ දෙනවා නම් හරිම වටි කියලා ලියලා තියෙනවා. ඉතින් ඔක්කොම හරි ගාහනට තියලා බෑ. ඔක පොඩ්ඩ අහලෝප්පලා බලන්න ඕනේ. මොකද සතියෙන් කොහොමද මේ ගලවගන්නේ කියලා. ඉතින් එහෙම නැතුව මේ සීරම පොලිමේ තියලා අර පින්න පූල් ගෙඩි වගේ හදන්න ගත්තාම හැදෙන්නේ නැහැ. ඒ නිසා භාවනා මධ්‍යස්ථානවල අනිවාර්යයෙන්ම කහින්න කවුරු හරි ඉන්න ඕනේ. ඊබිනේ තකෝ මේ අප්පා මේ මේ කැඩිච්ච සත්‍ය ආපව අරමුණට ගෙනත් තියෙන එක පුරුදු කරන්න මේ. එයාට කහින්දෑ ඒ වෙලාවේ. වහින ගතිය ටිකක් තියෙන්න කැස්සක් වැස්සක් මැස්සෙක් වගේ ඉන්නවනම් ඒක පරීක්ෂා වෙනවා මේ මනුස්සය ඇත්තට මේ සතිය මේ පින්න පූල් ගෙඩියක් වගේ පුස්තකා මේ පරිශනාගාරය ඇතුලේ විතරමද එතනිය වැස්සට අවුවට යක හැදෙන්න eBay අන්නේ හැදෙන වෙලාවේ තමයි මේ ආකාර පඤ්ඤාතිය තේරෙන්නේ මේ බලානින්න අරමුණ නැති වෙන අරමුණක් එනවා අරක කෙන්චි වෙලා පුංචි වෙලා යනවා. ආයෙ ලොකු වෙලා පිම්බිලා එනවා. ඉතින් මේ අර ඒ සෙල්ලක්කාර වෙලාවේදී ඒ එයා මොන වෙස්මාරු ආවත් මගේ ඇස්බල්ම මගේ සතිය මම මේක දිහා බලහින ගතිය පුරුදු කෙරුවොත් උගලන්ට තේරෙයි සතිය කියන එක කවදාකවත් කැඩෙන්නෙම නෑ කියලා. ඒ මිච්ඡා සතිය ගැන හිතන එක නම් තමයි ඔය සතිය කැඩෙනවා කියන වචනේ පාවිච්චි කරන්නේ. මේ සතිය ගැන දන්න කෙනාට තේරෙයි සතිය අරමුණු මාරු කරනවා. අපිට ඕන නැති නොකෑමන දහවදුර තැන් වලට යනවා හැබැයි යන බව දන්නවා. නැත්තම් කොහොමද දන්නේ? ඒ නිසා මේ ඒ අනතුරු අවස්ථාවල හැලහැපිච්ච වෙලාවක මේ සතිය නඩත්තුව කියලා කියන්නේ සතිය දියුණු වර්ධනයක්. අර හයියතේ තියෙන දඟකාර කොල්ලෙක් මොකක් කිව්වත් අහන්නේ ඇඳෙනුත් පනිනවත් තොටිලිනුත් පනිනවා ඒ පැනලා නටනා වගේ මේ සතිය හැදෙන වෙලාවට අනුග්‍රහ කරන්න බෑ මම නම් කරලා කියනවා සදාචාරවාදියාට. එයා සතිය හැල හැප්පෙන්නේ නැතුව හරියට ඉරේ යන්න හදනවා. ඉරේ යන්නේ ඉරේ යනවනම් ඒක බම්මනේ. ඉරේ යනවනම් ඒක කෙලතොල්ලේ. ඒක කොරේ. එක බීරේ එහෙම නෑ මේ සතිය සෙල්ලම් කරලා නටලා එනකොට මෙතෙන්ට යනකොට සදාචාරය අපට හරියට කරදර කරනවා බෑ බෑ සතිය තියෙනවනම් මේක මෙහෙමම තියෙනවනේ එහෙම වෙන්න බෑ කවුරුත් කහින්න බෑ කවුරුත් කොහොමද වහින්න බෑ මැස්සෙක් එන්න බෑ මේ වැඩෙන සතිය හැලහැරවණක් නැතුව හැදෙන්න ඕන කියලා කියනවනම් සතිය පිළිබඳ තියෙන මිච්ඡත්වයක් කියලා මං කියනවා එහෙම නෑ යම් ඒ කරදර අනවශ්‍ය කරදර දාගන්න යන්න එපා නමුත් કોઈ කරදරෙදී සතිය ඒක යන්නේ කොහොමද හරියට මල් මාලයක් අමුණනකොට ඒ ඉදිකට්ට මල හරහා යන්නේ. ගිහිල්ලා ඒක බැලට අමුණන්නේ. ඊගාව මල හරහාත් යන්නේ. අමුණන්නේ ඒ ඉදිකට්ට යනවා කාගෙන යනවා. අන්තිමට ලස්සන මල් මාලයක් හැදෙනවා. සද්දත් මල් මාලයට ඇමිනෙන්න ඕන. වේදනත් මල් මාලයට ඇමිනෙන්න ඕන. හිතවිලිත් මල් මාලයට ඇමිනෙන්න ඕන. මූල කර්මස්ථානයත් මල් මාලට ඇමිනෙන්න ඕන. සක්මන් කරනකොට එක මූල කර්මස්ථානයි. පරියංකෙට ඒ මූල කර්මත්තානේ. ඒ කොයි කොයි කර්මත්තානෙත් මේක අමුණගෙන අමුණගෙන ගියාම අර මල් මාලාව හරි ලස්සන වෙනවා. ඉතින් මේ කමඨාන් සුද්ධ කරනකොට පේන තියෙන ඒගොල්ලෝ කැමති නේ. ඒගොල්ලන්ට ඕන කරලා එකම අරමුණ උදේ ඉඳලා හැන්ද වෙනකන් චීස් කෑල්ලක් වගේ තියෙනවා. එහෙම තියෙන්නේ නැහැ. එහෙම නොතිබුණයි කියලා සතියේ කිසි බාධාවකුත් නැහැ. අන්න ඒ විප්ලවීය දැක්ම මේ සතියේ මේ වෙනස දකින්න නම් අම්මා කොල්ලා දඟලන හැටි දකින්න කැමති වෙනවා. කොල්ලා කෙල්ලෙක් වගේ හදන්න හොත නැහැ. ඒකට උට මේ අවුවට වැසට ඔරොත්තු දෙන්නේ නැහැ. උට ගහක නගින්න බෑ. වතුර නෝ තබ්බබ්බ කාලේ හිම් බුබුලු දාලා මැරලා යනවා. ඉනි පුවක් ගහක නැගපුවම පල්ලෙහාට බහින්න හරි වුරුතු වෙන්න ඕන. නැත්තම් ඊළඟ තියෙන පුවක් ගහින් බහින්න පුළුවන් වෙන්න. අපි කඩුවෙල ගිහිල්ල වෙලා මේ ගියේ පාර අවුරුද්ද දවසේ හිටිය ළමයි 300ක් විතර වගේ. ඊටසේ මටත් ගේන්නේ කිව්වා මාත් ලණු ටිකක් අරන් ගියා අතුරක් බැඳලා දුන්නා. මුං උඩ නගිනවා එකෙක් හොල්ලනවා ඇදගෙන වැටෙනවා බෙල්ල කැඩෙන්නේ නැති එක විතරයි. යට පිටුරු කොටක් ගෙනත් දැම්මා නගිනවා හොඳ නෑම්බියෝ කෙල්ලෝ. කොල්ලෝ නැගලා අතුරු කදිනවා. ඉතින් අම්මලා බනිනවා අර කෙල්ලන්ට එපා හොය වැඩි කරන්න බෑපම් බෑපම් මොන පිස්සුද පොලිමක් හදලා එක එක නක් ගන්න. ඉතින් ඇවිල්ලා කියන ස්වාමීන් මේ කරන්න යන්න එපා මේ ලොකු කෙල්ලෝ කියලා. මං කව උන්ට නටන්න හම්බෙන උන් නඩපු දාවයි කියලා. පහුවෙන්ද බලනකොට පාන්දරම ඇවිල්ලා. ඇයි කියලා ඇහුවා. අම්මා කියනවා මටත් පදින්න හිතුණලු. මොකද තොපි වැටුනොත් ගහන කන පැලෙන්නේ. මේ ලොකු මිනිස්සුන්ට වැඩේ නෑ පොඩි වැටුන කමක් නෑ කියලා. ඉතින් උන්න කවදාකවත් මේ සතියෙන් කඹේ ඇවිදින්නේ සතියෙන් රේල් පීල් එක තනි රේල් පීල් එක යන්න. කඹයක් දිගට දාලා හරියට කඹේ මෙහෙම ඇවිදින්න. ඒත් පුළුවන්. ඒසො සක්මන් මළුවක ඔය නෙමෙයි. ඒ ඒ ඒ එනේන තාලයට වැඩ කරගෙන යන්න පුළුවන් වෙනකොට ඒ ළමයි ඉගෙන ගන්න සතිය ඔය නාගිනාගොච්චෝ ඉගෙන ගන්න සතිය නෙවෙයි උන් ඉගෙන ගන්න කතිය හෙන්න සෙල්ලක්කාර සතිය ඉඳගෙන එක තැනක හෙල්ලෙන්නේ නැතු ඉන්නත් දන්න අතුරේ පදිනකොට බෙල්ල කඩා ගන්න නැතුව මේ පියවරෙන් ඊගාව පියවර වැලේ තියන්නේ කොහොමද ඊගාව පියවර වැලේ තියන්නේ කොහොමද උඩ අතින් එල්ලිලා ඉන්නේ කොහොමද ඉතින් මේ දැන් හැදෙන උන්ගේ බාහුව ශක්තිය නැහැනේ අයි මේ බොත්තම් තද කර කර ඉන්න කොම්පියුටර් එකේ ඉතින් අතේ හයියක් නැහැනේ අපේ પરම්පරාවේ සිංහ බාහුවේ. අත් දෙක අතර ගත්තාම නංගි මේ අතේ තාත්තාම අම්මා මේ අතේ තියාගෙන අරගෙන යන්න පුළුවන්. දැන් බෑ. මොකද හේතුව මේ සත්‍ය කතාවක් නෙවෙයි. මේ අද තියෙන තාක්ෂණය නිසා මේ කොරු බීරෝ බම්මණිය හැදෙන්නේ. අපි කරන්න හදන්නේ සතිපාසලට උන් හොරෙන් අම්මට තාත්තට හොරෙන් ගෙන්නලා දෙන්න තියෙන ටික තේරම දෙනවා. කියලා කියන ඕන දෙයක් සතියෙන් කරතයි කියලා. ඉතින් ඒකට ටිකක් තරහකුත් තියෙනවා. සමහරු හරි තරහයි ඒක. ඉතින් අපි කරන්නේ අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි ෂේප් කරගෙන ඉස්කෝලේ ටීචර් හරි ෂේප් කරගෙන එයා බලාන ඉඳද්දිම කරලා පෙන්නනවා. මේ පොඩි උන් කොච්චර සන්තෝෂෙන් ඉන්නවද කියලා. ඒ අතරමැද සතියකුත් වැඩෙනවා. ඒක කරන්න බැරි සදාචාරවාදී නිසා. අපි හිතනවා සතිය වඩනකොට මෙහෙම වෙන්න ඕනේ කියලා. නමුත් ওই සතිය අර විදියට විවිධ ආකාර දකින්න පුරුදු වෙනකොට වඩා ගන්නලද සතිය සටහන් දක්නා ලද්ද සතිය දාන්න ඕනේ එළියට. එළිය දාලා හැරෙන හැරෙන අත ගස උලුවස්සා කොඩි ගහයටත් භාවනා කරපන් ගෙන්දගම් පොළොවේත් භාවනා කරපන් කියලා දැම්මාම හුඟක් භාවනා සිද්ධ වෙන්නේ අතක් උඩ අතක් තියාන පරියන්ක භාවනාවේ නෙවෙයි. දත් මදිනකොට කෑම කනකොට නානකොට වෙන වැඩක් කරනකොට බලාගෙන තමන්න පුළුවන් මේ මේ ওই කියන සතිය මට පවතින්න පුළුවන් කියලා. මෙතන මෙතනදී අනිවාර්යයෙන් මතක් කරලා දෙන්න ඕනේ හුඟ දෙනෙක් මම එදා කිව්වා වගේ මේ සතිය කියලා බලාපොරොත්තු වෙන්නේ සමාධිය. සමාධිය වෙනමම කාරණාවක්. සතිය කියන්නේ මොන අල්ලපනල්ලෙත් පොළොව ඇදයි කියලා නටන්න නැතුව ඉන්නේ නැහැ. ඇද්ද පොළොවේ නටන්න වෙනම ක්‍රමයක් තියෙනවා. නටන්න බැරි මට මේ පොළොව ඇදයි කියලා කියනවා එයා සමාධිය දන්න කෙනෙක්. නෑ නෑ පොළවේ හැටියට නටන්න පුළුවන්. ආ මේක පුරුදු කරලා ගත්තොත් ඒ පුරුදු වෙන සතියෙම නැත්නම් ඒ සතිය ඕනම දෙයකට හැඩ ගැහෙන්න ඕනේ ආකාරයට හැඩ ගැහෙන සතියේ ආරක්ෂාකාරීව කියන්න පුළුවන් ගෑනු පිරිමකම නෑ කියලා. ඒ දේ දන්නවනම් ඕනේ ගෑනු කෙනෙකුට ඕනේ පිරිම කෙනෙකුට ඒ සංකර සංකීර්ණ වැඩක් කරන ගමන් සතිය දිකට පවත්වාගෙන යෑමේ හැකියාව තිබ බලනකොට උප්පත්තියේ manussකම විතරයි අපිට තියෙන්නේ මේ ගෑනු පිරිමේ කතා බොරු. ඉතින් Tamanට බුබ්බඩකම තියෙනවා නම් ශරීර හොරකම තියෙනවා නම් වැඩ කරන්න කම්මැලි නම් ආපෝ බෑ සද්ද කරනකොට සති භාවනා කරන්න බෑ මැත්සෝ ඉන්නකොට භාවනා කරන්න බෑ කැස්ස කයින්නකොට භාවනා කරන්න බෑ කියලා කියනවා. ඇත්ත තමයි. ඒ වෙලාවට ඉතින් ඔය කැස්සට බේට් ටිකක් අපි ගෙනත් දෙනවා. ඔය මොනවාද පහවට්ට වංචාංගේ මොනවාරි දෙනවා. බොරු කැස්ස කයින්නකොට භාවනා කරද්දී මොකද්ද ප්‍රශ්නේ? කැස්ස වයින්නකොටත් භාවනා දෙමැත්සෝ වයින්නකොටත් භාවනා කරතයි. හැබැයි ඒක ආදුනිකය නෙවෙයි. ආධුනිකයා ඉදිරියට යනකොට යනකොට ඒ යම් යම් කරදර යම් යම් බාධක එයාට දීලා ඒ අතරමැද සතිය පවත්වන හැටි කරනවා. මම අවුරුදු 3කට හතරකට ආසන්න වෙන කන බුරුමේ හිටියා. අවුරුදු 3ක් දෙකක් විතර ගියාට පස්සේ ඇඟේ ඉංගියක් කෙරුවා සයිඩෝ අපට. අපි අතින් යන පාරේ හැතැම් 30ක් විතර ඈත තියෙනවා අලුත් අඹවත්තක්. ඒකේ මේ අරණ්‍ය ප්‍රතිවදාව අපිට කරන්න තියෙනවා හොඳයි කියලා. අපි හිටියේ ලොකු නගරයක. රැංගුන් නගරේ. ඊපස්සේ මම මම යාළුවට කතා කළේ කව ගනින් අපි කරමු කියලා. ඉතින් මම එච්චර සම්බන්ධ නැහැ ඊට පස්සේ මම කව මම plan එකක් දෙන්නම්. අපි ඒක භාවනා මධ්‍යස්ථානයක් හදමු කියලා. එතකොට වැඩිමාල් සංසන මම කිව්වෝ ඒ සයිඩ් උඹලා වැඩට දාන හැටි. හැබැයි වැඩේ කරන ගම උඹලා ති මොන හරි වැරදුනොත් කපල විසිකොල්ලම දාන. ඒ නිසා ওই වැඩේ කරන ගමනුත් සතියත් පවත්වමින් විනයත් පවත්වමින් සයිඩෝ සන්තෝෂ කරන්න වැඩ කරන්න ඕනේ. ඒකෙන් තමයි දන්නේ මේ සතිය වැඩ ගන්න පුළුවන් සතියක්ද කියලා. එහෙම තමයි මේ භාවනා මධ්‍යස්ථානය ඇතුළේ සතියනේ ආධුනිකයට විතරයි. පුරු පුරුදු වුණාට පස්සේ එයා ශේෂ්ත්‍රයට දාන. විවිධ වැඩ බාර දෙනවා. බාර දීලා ඈත් වෙලා බලන ඉන්නවා. මෙයා මේකේ නම්බුකාරකමක් මාන්නක්කාරකමක් විනය කඩා ගැනීමක් කරනවනම් බෑ. එහෙනම් එයාට ඒ සුදුසු නැහැ. ඉතින් ඒ නිසා එන්නේ එන්නේ එන්නේ අර ජීවිතයේ තියෙන අභියෝග වලට මුහුණ දීලා ඒ තියෙද්දිත් සතිය වඩන්න උත්සාහ කරන කෙනාට පේනවා සතිය කෙලවර සර්වඥතාඥානෙ විතරමයි. නිවනටත් එහා යනවා. නිවන දකින්න පුළුවන්නේ නිවන දකින්න පුළුවන්නේ සම්මා සම්බුද්ධත්වයෙන් පස්සේ බුද්ධත්වයෙන් බුද්ධත්වයෙන් සතිය කියන එක අරගෙන යන ওই ඔක්කොම බාධා කපාන බුද්ධත්වේ නෙමෙයි පස්සේ බුද්ධත්වේ නෙමෙයි සම්මා සම්බුද්ධත්වේ දක්වම යනවා. අපිට වෙලා තියෙන්නේ අපි අපි හිතන මේ සතිය බොහොම හිරිමල් බොහෝමත්ම සුකුමාර දෙයක් කියලා නෑ. සරුවචනන්ද ඇත්තු 16 ගේ ශක්තිය තිබ්බා. නමුත් යන්නේ දෙකට ගනින්න බැරුව වගේ බිම් බලාගෙන බොහෝම හිමීර තමයි යන්නේ. හැබැයි මේ නාලාගිරිය ඇත රාකල 16ක් බීලා හොඬේ උස්සගෙන කන් දෙක ඇදගෙන ඉස්සරහට එනකොට දන්න සුණු විසුණු කරනවායි කියලා. ආනන්ද හඳු ඉස්සරහට පයින්නවනේ අපි බුදුහාමුදුරුවෝ තා පොඩ්ඩකින් විනාශ වෙනවා බලාගෙන ඉන්න බෑ කියලා. ආනන්ද කිව්ව ආනන්ද පැත්තකට බලයන්. ඔය ඉන්නේ උඹට උඹට සඳහා නෙවෙයි මෙහෙවලා තියෙන්නේ මම සඳහා. දෙවිනි සරිත ආනන්ද හඳු ඉන්ටස්ටානන්ද වයින් කරනවා. එතකොටම අම්මා කෙනෙක් දරුවෙකුත් අරගෙන පයින්නකොටම දරුවා වැටෙනවා පාර මැද. ඇතා යනවා දරුවා ළඟ. ඊට පස්සේ කියන මේ උඹ මෙහෙවලා තියෙන්නේ ওই දරුවට නෙවෙයි. ওই දරුවාගේ ඇලව වරේ මයි ගාවට. බුදුහාමුදුර ළඟට එනකොට කියනවා මස්සිනා උඹත් තතා මාත් තතා. ඔබ සෙල්ලම් දැම්මොත් අපායයි. අර රාකල 16ම සූර් බහින. එත දන ගන්න. මේ හෙන්දුව කටේ තියාගෙන නැත්තම් බෲස් ලෝගේ ෆූස් ෆූස් ගාල බිම්බලා නම් මනම් මොකක්වත් නැහැ. ජේම්ස් බොන්ඩ් වගේ පිස්තෝලේ ඇදලා ගත්ත ගමන් වෙඩි තියලත් නැහැ. එම්.ජී. රාමචන්ද්‍රන් වගේ කඩුව ඇදලා ගන්නෙත් නැහැ. අත දික් කළා කියනවා උඹත් තතා මාත් තතා ඔබ කරන්න හදන වැඩෙන් අපාය යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ ලස්සන රූපේ දැකලා ඔක්කොමලා හිතනවා මේ බුදුරජාණන්සේ මොනවාක්වත්ම කරගන්න බැරුව තමයි මෙහෙම ඉන්නේ කිය. යසෝදරාවත් එහෙම හිතුවා. මොකද ශිල්ප දක්කපු දවසේ හැම කෙනාටම බැරි ශිල්ප දක්වන මොකද ඒක ඒ සතිය තුලින් හැම එකම පන්නරේ ලබනවා. ඉතින් සතිය වඩනකොට පින්න පූල් ගෙඩිය වගේ තමානක තියෙන පැල වගේ හොඳට නිසින්ද වැඩෙනවා. හැබැයි ඔය තාලේ හැමදාම දෙන්න බෑ. ඔක එනකොට එනකොට අර මුල් මුල් සතිය පැත්තකට දාලා ඒ ක්‍රියාශීලී සතිය එහෙම නැත්නම් හුරුබූටි සතිය සතියේ තියෙන දක්ෂකම වැඩෙන්න අර මුල් මුල් සතිය මිච්ඡා සතිය කියලා මම කියන්නේ හැබැයි ඒ සතිය වැඩිවීමකට ලක් කරන්නේ නැතුව මේක මේ මට භාවනා කරන්න සද්ද නැතුව මේ මේ තැනක ඉන්න ඕනේ කියලා කවුරුහා නීති දානවා නම් අනුකම්පා කරන්න හැබැයි මියා වංචනික ධර්මික ඉන්න බව තේරුම් ගන්න. අර කියන්නේ ඕම තමයි. ওই සද්ද කවුරුත් කරපුවා නෙමෙයි. නමුත් ওই සද්දේ තියෙද්දිම පුළුවන් ද බලන්නකෝ සත්‍ය කරන්න පුළුවන්ද කියලා. පිට ගියාට පස්සේ ආපහු ගන්න බලන්නකෝ. ගත්තට පස්සේ මොකද උනේ කියලා බලන්නකෝ කියලා කියනකොට එයා බෑ මට එහෙම කරන්න බෑ. මට මේ නිස්සද්ද තැනක වෙන්න ඕන කියලා කියනවා නම් එයාට කියන්න අපේ බුදුහාමුදුරුව අපට කියලා දීපු සත්‍ය එහෙම එකක් නෙවෙයි. ඒකේ එනේන තාලට ඇද්ද පොළවෙත් නටන්න පුළුවන් සත්‍යයක් තියෙන කියලා ඒ ත්‍රිපිටකයෙන් ඇදලා පෙන්වන්න පුළුවන් සත්‍ය වර්ණ ඇති නාගසමාල හාමුදුරුවෝ පින්නපාත යනකොට ස්ත්‍රියාවක් නටනවා බීලා සංගීත භාණ්ඩ වයමින් බුද්ධුම දක්ෂකමට. ඉතින් මේ හාමුදුරන්ගේ ඇහැ නිකම්ම යනවා. ඒ හාමුදුරන්ට එක පාරට හිතනවා මේක දකින්න කී දෙනෙක් අපාය යනවද කියලා. මේ අම්මන්ඩි මේ කරන වැඩෙන් කී දෙනෙක් කපා යනවද කියලා ඒ ස්ත්‍රියාවගේ තියෙන ඒ රංගන ලාලිත්‍ය දකින්න දකින්න කෙලෙස් එක තියෙන භයානකම තේරලා හිතගෙන නිවන් දකිනවා. සාමාන්‍යයෙන් බුදුහාමුදුරුවෝ කියලා තියෙන ස්ත්‍රී රූපයක් බලන්නත් එපයි කියලා. විශේෂයෙන් මේ වගේ කාම දනවන රූප දිහාට විසභාග රූප කියලා. නමුත් ඊශාන්සි මේ විසභාග රූපේ දිහා බලලා මේකේ තියෙන ආධිනව දැකලා හිතගෙන රහත් වෙනවා. ඊශා සංඝාන්සලා එහෙම නටනවා බලලා රහත් වෙන්න යන්න එපා. ඒක ඒක දැකලා එහෙම වුණායි කියලා කලබල වෙන්නත් එපා. එහෙම අයින්න ඕන කමන්නේ. අපේ කර්මානුරූප කර්මන එනවා අපි ළඟට. ඊට පස්සේ ඕකෙන් කයිකතන්තර හදන්න යන්න එපා. මේ හල හැප්පිල්ල මැදත් මට සතිය ගෙනියන්න පුළුවන්ද? දී යටින් ගින්දර ගෙනියන්නා වාගේ මල් මාලයක් ඉදිකට්ටකට අමුණගෙන මුණන යන්න වගේ එන එක කරන්න පුළුවන් නම් කරන්න විතරක් එපා. ඒ කරපුවා අපේ පහන් සංවේගයේ මිස ලියලා ඉදිරිපත් කරන්න. මම ගියේ නම් තද්ද නැතු වෙන්න ගිතාන් තමයි නමුත් සද්දයක් ආවා. මම මෙන්න මේ මේ විදිහට පිළියම් කරලා මට මේ විදිහට මට ලබා ගන්න පුළුවන් වුණා කියලා කියනවනම් අපිට තේනවා එnde එnde එnde මේ සතිය පිරිසිදු වෙන හැටි රත්තරන් හොදන්න වගේ එන්නෙන් සුද්ධ වෙන හැටි දකින්නට පේනවා මේ පරිණාමය අපෙන් නතර වෙලා අවුරුදු කෝටි ගාණක් ඉස්සෙල්ලා බුදුන් පහළ නොවෙන්න අපි තාමතර මැටි යුගයේ ජීවත් වෙනවා. දැන් අපි ඉන්නේ බුදුන් පහළ වෙච්ච යුගයක සතිපට්ඨාන තියෙන යුගයක ඕනම දෙයකට උත්තරේ සත්‍ය කියලා සතිපට්ඨානේ බුදුරන්සේ දේශනා කරපු යුගයක. ඒක නිසා ඒක ඇති කරගත්ත එක ඒක කුල්ලෙන් වහලා බුල්ලෙන් තියන්න යන්න එපා. වැඩට දාන්න. වැඩට දාන කරදර හොයාගෙන යන්නත් එපා. පැමිණෙන කරදරෙදී Tamange හිත දාලා කටයුතු කරන්න පටන් අරගත්තොත් අද එවැනි පුරුෂයන්ගේ අවශ්‍යතාවය ඉතාමත්ම වැඩි. ඒ තරම්ම අපි හීන වෙලා දීන වෙලා අර යන්ත්‍රයටයි මේ මන්ත්‍රයටයි මේ සමීකරණයටයි අර නියෝජිතයටයි පහළ වෙලා ඉන්නවා මිසක්කා මගේ ගැලවෙම තියෙන මාළඟ කියලා යනවනම් අපිට තේරෙයි සතිය පන්නරේ ලබන හැටි. අන්න එහෙම හැදෙනකොට තමයි මේ මිච්ඡත්තේ බොරු ගතිය මුට්ට සතිය අයින් කරලා උපත්තිත සතිය මෙහෙම නැත්නම් සම්මා සතියට එන්න. අපි තව ටිකක් කතා කරමු හෙට මේ සම්බන්ධයෙන් ඉදිරියට. ඉතින් මේ තාක්කල් කතා කරපු දේවල් මේ කරගෙන යන භාවනාව තවත් අභියෝගශීලීව ඉදිරියට ගෙන යන්න එහෙම නැත්නම් ජයග්‍රහී විදිහට ගෙන යන්න ශක්තියක් ධෛර්යයක් බලයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනා මෙතන නතර කරනවා සියලු දෙනාට සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා